අවස්වරුවේ සැසිවාරයේ පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි කලින් කතිකා කරගත්ත විදිහට එකේ ඉඳලා දෙකමාර දක්වා පැය එකමාරක පමණ කාලයක් ප්‍රශ්න සහ පිළිතුරු එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා වැඩපිළිවෙලකටයි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මෙතන සම්බන්ධ වෙලා මේ වැඩපිළිවෙල දන්න පිරිස් කොටක් ඉන්න නිසා දැන්වත් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. කෙසේ නමුත් ඒ සාකච්ඡා කරන වාරදී සභාවෙන් මතුවෙනවා නම් ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ ධර්ම සාකච්ඡා සුදුසු මාතෘකා කරුණාවෙන් මතක් කරන විදිහට මම ඉල්ලා සිටිනවා. ඒ අතර ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න මතින් අපි සාකච්ඡාව පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සඩබිඥා පිළිබඳව විස්තරයක් කරන්න නිරෝධ සමාපත්තිය හා ඵල සමාපත්තිය අතර වෙනසක් ඇද්ද මේ වගේ ප්‍රශ්න මම සාමාන්‍යයෙන් බැහැර කරනවා අපේ භාවනා ජීවිතයට අදාළ නැහැ කියලා මම කියන්නේ වෙලා තිබුණොත් අපි අරගනිමු අපිට හුඟක් ඕන කරන්නේ මේ භාවනා කරනකොට මතුවෙන අපේ ප්‍රශ්න එන්සෝ මේකේ සරුවචනාංශිකේ ප්‍රශ්න අපිට අමාරු විසඳන්නේ මේයිති බුදුහාමුදුරුවෝ ආවට පස්සේ ඉඳලා පොඩ්ඩක් අහගන්න. මේ හදිසි කට්ටියගේ ප්‍රශ්න නෙමෙයි මේවා. ටිකක් පස්සේ යන කට්ටියගේ ප්‍රශ්න. ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගඵල ලැබෙන්නේ අනිත්‍යානුපස්සනාවෙන් පමණක්ද කරුණාකර පැහැදිලි කරන්න සෝවාන් ඵලයට පැමිණි කෙනෙක් එය දැනගන්නේ කෙසේද මේකත් අර වගේ ටිකක් කිට්ටුවෙන් යන ප්‍රශ්නයක් ඒ වුණත් මම හිතනවා මේ වැඩි අදහසක් තියෙනව නැති කර ගැනීම සඳහා වැදගත් වෙනවා කියලා ඒ විමුක්තිය සඳහා නැත්නම් ඒ මේ මාර්ගඵලයකට කිට්ටු වෙනකොට කෙනෙකුගේ හිත අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන විමුක්ඛ තුනක් මතුවෙනවා ඒ මතුවෙන්නේ ඒ පුද්ගලයාගේ උපනිශ්‍රේ සම්පත්‍ය වල හැටියට අර කලින් පළවෙනි ප්‍රශ්නෙත් කියලා තියෙනවා නිරෝධ සමාපත්තිය යම් කිසි කෙනෙක් නිරෝධ සමාපත්තියටපත් වෙන්නේ මේ අෂ්ට සමාපත්තිය සහිතව ඒ වගේම අනාගාමී මාර්ගයටපත් වෙච්ච කෙනෙකුට නිරෝධ සමාපත්තියටපත් වෙන්න පුළුවන් කියලා ඒ යම් කිසි කෙනෙක් නිරෝධ සමාපත්තියෙන් නැගිටතර පස්සේ අනිවාර්යයෙන්ම ඉස්සරහට මතුවෙන්නේ මෙන්න මේ විමුක්ෂ මාර්ග තුන කියලා කියනවා අනිමිත්ත අපනිහිත ශුන්‍යද කියලා ඉතින් ඒ වගේ එකක් තමයි මේ සෝවාන් මාර්ග අවස්ථාවේදී තතු වෙන්නේ. ඒකට අනිමිත්ත අපණීත ශුන්්‍යත කියලා කියන්නේ අනිමිත්ත කියලා කියන්නේ අනිච්ඡානුපස්සනාවේදී අනිච්ඡානුපස්සනාවේ ප්‍රතිඵලයක්. නැත්නම් අනිච්ඡානුපස්සනාව හරහා නිවන් දකින මාර්ගය අනිමිත් අපණීත කියලා කියන්නේ දුක්ඛානුපස්සනාව හරහා නිවන් දකින ක්‍රමය. ශුන්්‍යත කියලා කියන්නේ අනත්තානුපස්සනාව හරහා ඉතින් ඒක මේ ගාක් ප්‍රකටව සඳහන් කරලා තියෙනවා පැහැදිලිවම සූත්‍ර පිටකේ ඒ නිරෝධ සමාපatti නැගිනකොට මේ තුනෙන් එකට ඇවිල්ලා ඍජුවම අරියත් ඵල සමාපත්තියට සමාදිනවා නැත්නම් අරියත් මාර්ගයට සමාදිනවා ඊට පස්සේ අරියත් ඵලය එහෙම තමයි ගමන් කරන්න කියලා. ඒක නිසා ඒකේ දෙවෙනි ප්‍රශ්නේදී අහන්නේ නිරෝධ ඵල සමාපත්තියයි ඵල සමාපත්තිය අතර වෙනස ඒකේ ප්‍රශ්නේ සකස් වෙන්න ඕන නිරෝධ ඵල සමාපත්තිය සහ ආර්යහත් ඵල සමාපත්තියත් අතරත් වෙනස කියලා හුඟක් වෙලාවට ත්‍රිපිටකයේ දේවල් වලට අර්ථකථනය දක්වනකොට මේ දෙක සමානයි වගේ කියලා තමයි පෙන්වන්නේ. නමුත් හොඳට හොයලා බලපු ආචාර්ය මත ඉදිරිපත් වෙලා තියෙනවා නිරෝධ සමාපත්තිය නැගිටතර පස්සේ අනිවාර්යයෙන්ම රහත් වෙලා නැත්නම් හරියත් මාර්ගයට වැටෙනවා ශුන්්‍යත අනිමිත් අපනිත ශුන්්‍යත කියන මාර්ග තුන දිගේ ඊට පස්සේ නැවත නැවතත් ඒ පුද්ගලයාට ආය නිරෝධ ඵල සමාපත්තිය වගේම අරිහත් ඵල සමාපත්තියට සමාදින්න පුළුවන් තත්වයක් එනවා. ඒක එතකොට අරිහත් මාර්ග ඥානෙ නෙවෙයි අරිහත් ඵල ඥානෙ. ඒ නිසා අරිහත් නිරෝධ ඵල සමාපත්තිය අනාගාමී කෙනෙකුටත් අත්දකින්න පුළුවන්. නමුත් අරිහත් ඵල සමාපත්තිය අරිහත්ත්වයටපත් වෙච්ච කෙනෙකුට පමණයි සමාදින්න පුළුවන් වෙන්නේ. අනිත් වගේ වෙනස්කම්ක් තියෙනවා. මෙතනදී කියන මේ අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්තානුපස්සනාව ගැන සඳහන් කරනකොට අපේ තියෙන සංසාරේ පුරාම නිත්‍ය සංඥාව, ඒවට කියනවා සංඥා විලෝපන කියලා නැත්තම් විකෘති අපි සංසාරේ පවත්තන්නේ හැම දෙයක්ම නිට්ටයයි කියන පදනමේ මත අපේ මානසිකත්වය හැදිලා තියෙන එකේ. ඉතින් ඒක නිසා නිමිටි ගැනීමක් කරනවා අපි. නිමිත්තක් කියලා කියන්නේ චිත්තක්ෂණ දෙක තුනක් පවතින දෙයක්. යමක් එක චිත්තක්ෂණයක් ඇවිල්ලා ඒකෙම නැතිලා යනවනම් ඒක නිමිටි කරන්න බෑ අපිට. ඒක අපිට ගෝචර වෙන්නේ අපේ මතකයට යන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි <clears throat> නිදාගත්ත වෙලාවේ ඉඳලා අඩ නිින්ද ගත කරන උඟ වෙලාවට හීන ලක්ෂ කෝටි ගණක් දකින්න රාත්‍රියේ නමුත් උදේ වෙනකොට මතක නැහැ එකයි දෙකයි මතක තියෙන මොකක් හරි අදාළකමකින් අපේ මතකයට ඇතුල් වෙච්ච ඒවා. ඒ වගේම අපි දවස පුරා කරන දේවල් ශීඝ්‍රයෙන් වෙනස් වෙන දේවල් මතකෙට යන්නේ නැහැ. ඒකට මතකෙ හිටින්න නම් ගලේ කෙටුවා වගේ හොඳට කාවදින්න ඕනේ. කාවදින්න නම් යමක් මේ නිමිත්තක් කරන්න ඕනේ. නිමිති ගන්න ඕනේ. නිමිති ගන්න නම් ඒක දිගට පවතින දෙයක් වෙන්න ඕනේ. දිගට පවතිනවා නම් නිත්‍ය සංඥාවට වැළෙනවා. නිමිටි ගන්න තරම් දෙයක් නැහැ ලෝකේ කියන එක තේරුම් ගැනීම තමයි අනිමිත්ත විමුක්තිය කියලා කියන්නේ. මේ දේ ලෝකේ කිසිම දෙයක් ස්ථිරව පවතින්නේ නැහැ. වහා වෙනස් වෙනවා. අන්න ඒ බව ඇතුළෙන්ම තේරුම් ගන්න අවස්ථාව තේරුම් ගැනීමට අදාළ අනිත්‍ය සංඥාව හොඳට ප්‍රකට වීම තමයි අනිමිත්ත විමුක්තිය කියලා කියන්නේ. නිමිටි ගන්න තරම් දෙයක් නැහැ වතුර ඇඳපු ඉලක් ඉරක් වගේ එහෙම නැත්නම් මේ අහසේ තියෙන වලාකුළු වගේ ඒක නිතරම පාවිවි යනවා ඒකේ හැඩයක් අදහන්න දෙයක් මගේ කියා ගන්න දෙයක් ඇත්තේ නැහැ. අනේ ඒකට කියනවා අනිමිත්ත කියලා. නිමිති ගන්නවා කියලා කියන්නේ පවතිනවා ස්ථිරයි මේකේ හැඩය ආකාරය හිතේ තබා ගැනීම. අනිමිත්ත කියලා කියන්නේ මේ හැඩයක් හිතේ තබා ගන්න තරම් හැඩයක් ආකාරයක් මේක නෑ සීඝ්‍රයෙන් <clears throat> වෙනස් වෙන සුළු බව දැක බැට ගැනීමට කියනවා අනිච්චානුපස්සනයි නැති වෙන අනිමිත්ත සමාධිය කියලා. පණිදී කියලා කියන්නේ <clears throat> ආසාවෙන් ළඟාවීට බලාපොරොත්තු වෙන પરමාර්ථ. ඉතින් අපේ ජීවිතය අපි මේ අපේ නෙමෙයි ඒක කියනවා කුරා කුඹියා පවා පණිදියක් ඇතුව ජීවත් වෙන්නේ කියලා. එයා ජීවත් වෙන්නේ මොකද්ද දෙයක් ළඟා කර ගැනීම සඳහා. ළඟා කර ගන්න දෙයක් නැහැ කියලා තේරුම් ගැනීම තමයි අපණීත කියලා කියන්නේ. මේකේ ළඟා කරන්න දෙයක් නැහැ. අවසානයේ මරණ අවස්ථාවට කියලා බලනකොට මේ අපි මේ ඉල්ලන කිසිම දෙයකින් කිසිම අත්වාසියක් නැහැ අපට. ඒක සේරම නිකන් මේ හීනයක් දැක්කා වගේ එහෙම නැත්නම් මේ ඉන්ද්‍රජාලයක් වගේ එහෙම නැත්නම් මේ භූත ලෝකයක් වගේ කියලා කියනවා. දැනට ඉන්න කන්නම් අපිට හරිම ලොකු ආසන්න බලාපොරොත්තු තියෙනවා. પરමාර්ථ තියෙනවා අපි මේක කරගන්න ඕනේ මේක කරගන්න ඕනේ කියලා. ඒක වුණත් කියනවා බලාපොරොත්තු ජය ගන්න ගන්න ගන්න මේ පුද්ගලයා තේරෙනවා බලාපොරොත්තුවක් ඉෂ්ට නොවන තාක්කල් තියෙන සිලිලාරය බලාපොරොත්තු ඉෂ්ට වෙච්ච ගමන්ම නැතු යන ගතියක් තියෙනවා. නොලැබෙන තාක්කල් තමයි යමක වටිනාකම තියෙන්නේ. ලැබුණාට පස්සේ ඒක ඉවරයි. ඉතින් නිසා බලාපොරොත්තු ජයගත්තේ නැති පුද්ගලයෝ හුඟක් හිතාන ඉන්නවා මේ හැම දෙයකම සිලිලාරයක් තියෙනවා කියලා. වටිනා දෙයක් තියෙනවා මට මගේ ආත්මයට පෝෂණයක් මේකේ තියෙනවායි කියලා එයා බලාපොරොත්තු ජයගත්තේ නැති නිසා හොඳට ජයගත්ත කෙනාට තේරෙනවා බලාපොරොත්තුක වටිනාකම තියෙන්නේ ජය ගන්නකම් විතරයි. ඒ හොඳ ජයග්‍රාහී හිතකට ඇතුලෙන් එන අදහසක් වටිනා යමක් අපිව කුළු ගන්නන්නේ උනන්දු කරවන්නේ ඒක ජයගත්තේ නැති තාක්කයි. ජයගත්තට පස්සේ ඒක දෙයක් නැහැ. ඒක නිසා ඕනම මේ ලෝකේ දෙයක්. බුදුරජාණන්ස කියනවා ජිනේ කදරියන් දාන්න කෑදරයට දීපන්. දුන්නට පස්සේ කෑදරකම යනවා. නොදීන තාකල් ඉතින් අයිතිවාසිකම් සඳහා සටන් කරනවා. ඒක හොඳම වැඩේ තමයි දෙන එක. දුන්නට පස්සේ ඒ තියෙන අර අල්ල බදා ගන්න ගතිය නැතු යනවා. ඒක නිසා ඕනෙම අර කුමාරතුංග මහතාස මහත්යයික කවියකට නගලා තිබුණා මේ මලක තියෙන සිලිආරේ තියෙන එක පොහොට්ටුවක් තාකල් පමණයි. පිපුණාට පස්සේ පෙති ටික හැලුණාට පස්සේ අරගේ බට්ටා විතරක් ඉතුරුලා ඉන වෙලාවේ කවුරක්වත් ඒකේ ලස්සනක් දකින්නේ නැහැ. රැළක ලස්සන තියෙන රැළ ඇවිල්ලා බින්දනකම් පමණයි. බින්දුනට පස්සේ ආය කවුරක්වත් ආපහු පස්සට යන රැළ බලන්නේ නැහැ. ඉරක ලස්සන තියෙන ඉර නගිනකම් විතරයි. ඉර නැග්ගට පස්සේ සන්ග්ලාසස් දානවා. නුද්දකින් නොපතන් කියලා. ඉර නගිනවා බලන්න බීච් එකට යනවා. නැගකට පස්සේ ඒ සෑම දෙයකම ඔය උඩට එන ටිකේ තමයි සිල්ලලාරේ තියෙන. ඒ නිසා එහෙම ඒක දැකපු අත්දකපු කෙනා දන්නවා මේක මොනම දෙයක් හරි ඒක පිපුණාට පස්සේ ඒක ගන්න දෙයක් නැහැ කියලා. අන්නේ විදිහට ප්‍රණීති කියන ඒවා නිකන් අපි කුප්පන අර බూరుව ඉස්සරහට කැරට්ටලේ කතාවක් තියෙන්නේ. කරත්ත පදිනකොට බෝරුවා ඉස්සරහට යන්නේ නැති නිසා කෝටුවක් ගැට ගහලා කරත්තලයක් එල්ලෙන්න ගන්නවා. ඉතින් ඒක කන්න අදිනකොට කරත්ත ඉබේම හැදෙනවා. ඉතින් අපි මේ බෝරුව තමයි කරත්ත කරත් කරත්තලියට කන බෝරුව වගේ කරත්ත පිටිපස්සේ බුදුම බරක් අදින්නේ අපි. ඉතින් අදපන් වෛරෝ බරභාගේ කියලා මැරෙන වෙලාවට තමයි තේරෙන්නේ ලැබපු ඇතිලා හම්බ කරපු දෙයක්වත් නැහැ. මෙතෙක් කල හැම වෙලාවෙම පුදුම මොටිවේෂන් එකක් තිබුණා සිලිලාරයක් තිබුණා ළඟා කරගන්න. ඒකත් ළඟා වෙනකොට වෙනකොට ගන්න දෙයක් නැහැ. අන්තිමට මරණ මොහොත කියලා බලනකොට වතුර දහ කරලා කරේ බින්ද වගේ මොනම පණිතියක්වත් අපිට ලැබුණට පස්සේ ඒක අපේ ජීවිතේට අත්වාසියක් දෙන්නේ යමක් ඉතුරු කරන්නේ ඒක නිකම්ම නිකන් ගංගානංගගේ වැලිසලා වගේ තියෙන වැලියට වගේ දෙයක් නැති බවට පත් වෙනවා. අන්න ඒක හොඳට තේරෙනවා සංකාර උපේක්ඛාට ගියාට පස්සේ මේ සීල සංස්කාරයන්ගේ කෙරෙහි අරකට වැඩිය මේක හොඳයි කියන දෙයක් නැහැ. ඔක්කොගෙම සමතත්වයක් තියෙනවනම් මුදුනින් ඕනේ මට යටින් එපා උඩින් ඕනේ මට මැදින් එපා කියලා කියන දෙයක් නැහැ. ළඟා වෙන්න බැරි තාක්කල් තමයි අපි මේ தত্ত্ব අයිතිවාසිකම් ඒ නැත්තම් මගේ රුචිකත්වය සඳහා අපි සටන් කරන්නේ. ඉතින් අර අපේ දුක දුක්ඛානුපස්සනාව උන්දුවට වඩාන යනකොට සුඛයක් නෙමෙයි මේ ජීවිතේ තියෙන දුක නම් කොයි තැනෙන් හම්බුණත් දුක දුකමයි. මුලින් හම්බුණත්, මැදින් හම්බුණත්, අගින් හම්බුණත් දුක දුකමයි. මට හුදුවට මතක් වෙනවා ඒක අමාරු කියන්න නමුත් මම සුබතරාමයට යනකොට එතකොට ඒ අම්පිටි රාහුල ස්වාමීන් වහන්සේ කාලයක් වැඩ හිටියා සුබතරාමේ. ඉතින් මම හන්දාරි ගියාම ඒ ස්වාමීන්සිට එක සාමාන්‍යයෙන් ඔය ගිහි කාලේ කතා කරගෙන. ඒ දවසක් යනකොට සක්මන් කර කර හිටියා ආ මහත්තයා එන්න කියලා කතා කර කර ගියා. මම මේ මහත්යෝ කල්පනා කර කර හිටියේ සක්මන් කර කර මහත්තයා එනකොට මේ මුළු සංසාරෙම බලබෙට්ටක් වගේ ඉන්නවට කියන්නේ. මේකේ මුල සෞත්තුයි මැද හොඳයි කියන දෙයක් නැහැ කිව්වා. පිට කට්ට සෞත්තුයි මැද හරිය හොඳක් තියෙනවා කියන දෙයක් හති කොන අත ගන්න අත ගන්න කෙලසෙනවා. හති කොන බලු බෙට්ටක් වගේ නේද කියලා. දුකන පසනා තේරුණාට පස්සේ මේ අපි එකිනෙකාට ඊර්ෂ්‍යා කරන එක. අපිනේ එක එකනා පරේලා යන්න හදන ගතිය. වන් අප්මන්ෂිප් එක මොන තරම් බොළඳ දෙයක්ද කියලා තේරෙනවා. මොනවද මේක දුවලා ගිලා කන්න තියෙන්නේ? ඉස්සරලා ගිහිල්ලා ගන්න දෙන්නේ මොනවද? මට මේක වේවා කියලා ගන්න දෙයක් මේකේ තියෙනවද ගන්න දෙයක්? අසුචි වලක ඉන්න අසුචිපණු එකිනෙකා පාර එනවා දඟලනවා. මොකද ලොකු කෑල්ල අල්ලගන්න. මට ලොකු අසුචි කෑල්ල ගන්න හම්බුණා නම් ඌ ලොකු සතුටක් ලබනවා. අපිත් මේ තියෙන කාම ආසාවට දඟල දඟලිලා අසුචි වලක ඉන්න අසුචිපණු ලොකු කෑල්ල ගන්න දඟලන දඟලිලා. ලොකු කෑල්ලත් අසුචි. පොඩි කැලලත් අසස. ඒ වගේ මේ පණිදිහ කියන එක ඉස්සරහින් අපි ඉතිරි ඇති කරගන්න එල්ලේ කියන එක තන්නේ කර මේ මායාවක් බව පණිදියක් ඇති කරන දෙයක් මේකේ නැහැ. තියෙනවා නම් තියෙන්නේ මේ අනිමිත්ත කියන එකක්. නැත්නම් අපිට ඒකට කියනවා දෙයක් නොවන දෙයක් තමයි අරමුණු කරන්න වෙන්නේ. ඒ කියන්නේ මේ අල්ලන්න පුළුවන් යමක් තියෙනවනම් ඒක සංසාරේ. ඒක තියෙනවනම් අනිවාර්යයෙන්ම අනිත්‍යයට ලක් වෙනවා. ඒක නිසා යමක් නැති එකක් තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ නිවන කියන එක. ඉතින් ඒකට තටමැල දෙයක් නැහැ මොකද නිවනට කවුරුත් ෆයිට් කරන්නේ නැහැ. ඒක වෝක් ඕවර් එකක්. අනිත්‍ය වලට තමයි මේ රණ්ඩුව තියෙන්නේ නිවන නිතරගෙන් දිනන්නේ. කිසිම වෙලාවක ඒකට නැහැ කිසි මට උඹට දෙන්නේ නැහැ මම මේක ගන්නවා කියන්නේ කිසි කෙනෙක් ඉන්නේ නැහැ. කාම වස්තු වලට නම් හරියට තියෙනවා. ඒ නිසා දුක්ඛානුපස්සනාව විහෙට යනකොට යනකොට තේරෙනවා අපි බෙදාගෙන වළඳන්නේ දුකමයි. ආසාවෙන් කඩාගෙන කන්නේ දුකමයි. ඉතින් ඕකට කඩාන කෑවත් නැතත් අපේ පංගුව අපිට හම්බ වෙනවා. ඉතින් ඒකට ප්‍රනිති කරන්න දෙයක් නැහැ කියලා. අර ශුන්්‍යත කියලා කියන්නේ මේක ඇතුළ පිටත ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් හර පද්ධතියක් හෝ මැද තියෙන මේ අරටුවක් මොකක්වත් නැහැ. අපි දැන් හිතන්නේ මේ නෙමෙයි අපිට අහුවෙච්ච හරිය හොඳ නැහැ හොඳ කැලලක් තියෙනවා ඒක හම්බ වෙනකන් කියලා අරටුව මදය සාරය හොයනවා. මේක නිස්සාරයි ගන්න දෙයක් නැහැ ශුන්්‍යත භාවයේ අනිමිත්ත දිගේ යනකොට පේනවා. නැත්තම් අනිමිත්ත නෙවෙයි අනාත්ම අනාත්මානුපස්සනාව දිගා. ඒ නිසා අනිත්‍ය දුක් අනාත්ම කියන වැත්තටම ලනු තුනකින් හදපු තේඩාවක් වගේ එකක්. ඒ ලනු තුන එකිනෙකට දඟ වැටිලා තමයි තේඩාව හැදෙන්නේ. ඒ තේඩාවේ බලන බැල්මට ඉස්සරහ තියෙන ලනු පොට අපි කියමු කහ පාටයි නිල් පාටයි රතු පාටයි වළු තනතුණකින් තේඩාවක් හදලා තියෙනවා කියලා. සමහරට ඉස්සරහට කහ පාටක පේනවා, සමහරට නිල් පාටක පේනවා, සමහරට රතු පාටක පේනවා. නමුත් මේ තුනම එකතු වෙලා තමයි මේ වෙලාවට කටයුතු කරන මොකද එක එකනහට ඇහැවදින්නේ අර පුරුදු කරන ගිය ක්‍රමයට සමහර කහ පාටට මම දැක්කේ කියලා කියනවා. සමහර රතු පාටට දැක්කේ කියලා. සමහරට කොළ පාටට දැක්කේ කියනවා. දකින්න එක මාරු වුණාට මේ තුනට වෙන්ව හිටින්න බෑ. අනිමිත් අපපති ශුන්‍යත කියන තුන් දෙනාට වෙනම වාසය කරන්න බෑ. තුන් දෙනා එකතු වෙලා තියෙන්නේ. නමුත් අපි අර සංසාරේ පුරුදු කරගෙන ගිය ක්‍රමවල හැටියට එක්කෙනෙක් අනිත්‍යානුපස්සනාවෙන් නැත්නම් අනිමිත් සංඥාවෙන් ගොඩ වෙනවා. එක්කෙනෙක් දුක්ඛානුපස්සනාවෙන් අපනිහිත සංඥාවෙන් විමුක්තියෙන් ගොඩ වෙනවා. තව කෙනෙක් අනාත්මානුපස්සනාවෙන් අපනිය ශුන්්‍යත සංඥාවෙන් ගොඩ වෙනවා. ඒ තුනම දකින්න නැතුව බෑ. නමුත් ඇහැ ගැහෙන්නේ අපි අර අපේ තියෙන රුචි අරුචිකම් මත. නමුත් මේ තුනම එකට වැඩ කරන්නේ. ඒ නිසා එකකින් ගොඩ වෙනවා කියලා කියන්න බෑ. බුදුහාමතුන්ගේ බැස්තෙන්. නමුත් යන කෙනා කියන්නේ මම දැක්කේ කහ පාට තමයි වැඩිපුර. නිල් පාට තමයි වැඩිපුර කියලා කියන්නේ. එයාගේ තියෙන රුචිකත්වය මිසක් පරමාර්ථ ධර්ම පැත්තෙන් බැලුවොත් මේ තුන එකට වැඩ කරන්නේ. අන්තිම සෝවාන් ඵලයට පැමිණි කෙනෙක් ඒ දැනගන්නේ කෙසේද? මේකත් ඉතින් ඇත්තටම නිතරම භාවනා කරන කෙනෙක් තමන් ඉන්න තැන තමන්ගේ තාරාතිරම දැන ගැනීම සඳහා විශාල උනන්දුවක් තියෙනවා. ඒක සාධාරණයි. ඒ මොකද ਸਰවචනාංශේ වැඩ ඉන්න කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි පෙරක දෝරුකම් කරන්නේ. ඉතින් කවුරු හරි නැති වුණොත් අපවත් වුණොත් මේ පිරිනුවම් පෑවොත් අභාව પ્રાપ્ત වුණොත් ඇඳාට ගිහලා ਸਰවචනට දානවා කොතනදී පිල්ලලේ ඉන්නේ කියලා. එයාගේ ගතිය මොකද්ද කියලා. ඉතින් ਸਰවචන කියලා මෙයා මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් ඒ සූත්‍රයේ මට මතක නැහැ ඒ සූත්‍රේ නම ගින්ජිකාවසත සූත්‍රය වෙන්නේ. ඒ සූත්‍රයේදී සර්වතන ළඟට ගිහිලා ශාක්‍ය දනව්‍ය ස්වාමීන් වහන්සේ අසවල් උපාසක මහතුරු 200ක් මෙන්න මේ කාලය ඇතුළත මරණයටපත් වෙලා තිනවා කොහොමද මේ කට්ටියගේ ගතිය කියලා. ඒ සර්වතනස කියනවා මේකෙන් 150ක් විතර මේ සාමාන්‍ය භාවයේ මෙච්චර ගාන සෝවන් ලදිනවා මෙච්චර ගාන සකදා ගාන වෙලා තියෙනවා මෙන්න මෙච්චර සුළු ගානක් රහත් වෙලා තියෙනවා. ඒකට තව ලිස්ට් එකක් දෙනවා. දීලනවර සර්වතන කියලා මේක හරි වෙහෙසයි ආනන්දවට. මේවා කියන නිසා මම උඹට කියලා දෙන්නම් මේ සෝවාන් වෙච්ච බව දැනගන්න තියෙන උපමානේ ක්‍රයිටීරියන් එක කියලා දෙන්නම් කියලා ඒ ධර්මා 16ක් කියලා. කියන්නේ Tamange මූණ බලන්න ආදාසයක් කණ්ණාඩියක් පාවිච්චි කරනවා වගේ ධර්මා 16ක් බුදුජානකේ පානවා මේකෙන් බලලා තම තමන්ට කැමති නම් තම තමන්ගේ සෝවාන් භාවය තම තමන් ප්‍රකාශ කර ගන්න පුළුවන් කියලා. ඒකෙදි වෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසලෙන ශ්‍රද්ධාවක් තියෙනවා නම් ධර්මයේ කෙරේ නොසැලෙන සද්ධාාවක් තියෙනවා නම් සංඝයා කෙරේ නොසැලෙන සද්ධාාවක් තියෙනවා නම් තමන්ගේ සීලය පිළිබඳ නොසැලෙන සද්ධාාවක් තියෙනවා නම් එයාට කැමති නම් තමන් සෝවාන් බව හිතින් හිතා ගන්න පුළුවන් කියලා. ධම්ම බුද්ධේ අවික්කප්පසාදේන සමන්නාගතෝ ධම්මේ අවික්කප්පසාදේන සමන්නාගතෝ සංඝේ අවික්කප්පසාදානි සමන්නාගතෝ සීලේනේ සීලේ අවික්කප්පසාද සීලේ කියලා කියන්නේ අවික්කප්පසාද තමන්ගේ සීලය හොඳටම විශ්වාසයි මම මේක කඩන්න මට ඕන කමක් නැහැ කැඩුනත් ඒක මගේ අදහසකින් නෙමෙයි කැඩෙන්නේ කියලා සීලය පිළිබඳව හොඳ විශ්වාසයක් එනවා මේ ටික තමයි සාමාන්‍යයෙන් කියන්නේ දැනගන්න කියලා. නමුත් ඒක හරි අමාරුයි කිව්වට. ඒ මොකද අපි කොහොමඩක්වත් බුද්ධ සත්‍තාව දැනගන්නත් තියෙනවා. ධර්ම සද්ධාව සංඝ සද්ධාව තමන්ගේ සීල පිළිබඳ සද්ධාවක් තියෙනවා. නමුත් ඒක මීට පස්සේ නොසැලෙන සුළු එකක්ද කියලා දැනගන්න නම් සද්ධාව කැඩෙන දුෂ්කරතා හරහා යන්න ඕනේ. යනකොට තේරුම් ගන්න පුළුවන් මම මේක පාවා දෙනවද බුදුන් කෙරේ ඇති සද්ධාව කරදරයකදී අමලියකදී කටයුත්තකදී පාවා දෙනවද ධර්මයේ කෙරේ ඇති සද්ධාව සංඝයා කෙරේ ඇති සද්ධාව කියලා ඒ නිසා සෝවාන් උනත් එකක් නම් අත්දැකීමෙන් දැනගන්න පුළුවන් අර මේ අරමුණු අරමුණු නැති අපි කියනවා නම් මෙහෙම නිදර්ශනයක් වශයෙන් කියනකොට ආස්වාද ප්‍රසවාස භාවනා කරන එකනා සමහර වෙලාවට ආස්වාසය සහ ප්‍රසවාසය අතර තියෙන ગેප් එක අල්ලන්න ඉගෙන ගන්නවා ටික කාලයක් යනකොට. මේ හැම දෙකක් අතරමැදම අත්දැකීමට අහුවෙන්නේ නැති ලුහිත ලූට ආයමක් තියෙනවා. ආස්වාසයෙන් ප්‍රසවාසයට මාරු වෙන තැන අපි අත්දකින්නේ නැහැ. අපි අත්දකින්නේ ආස්වාසේ ගොරෝසු තැන තා ප්‍රස්වාසේ ගොරෝසු තැන. නමුත් හොඳට භාවනා කරලා හිතේ මේ ඉන්ද්‍රයන්ගේ ප්‍රණීත භාවය ඇති වෙනකොට තේරෙනවා ආස්වාසේ ඉඳලා ප්‍රස්වාසයට මාරු වෙන තැන මායාකාරී ගතියක් තියෙනවා. ආස්වාසේ ඉඳලා ප්‍රස්වාසයට යනකොට අත්දැකීමට අහුවෙන්නේ නැති යටි යටි නිවුලක් පන්නන ගතියක් තියෙනවා. අන්න ඒකට අවදි වෙච්ච දවසේ හොඳට තේරෙන පටන් අර ගන්නවා හැම සංසිද්ධියකක් මැදම අන්ධකාර කැලලක් තියෙනවා. අහුවෙන්නේ නැති තැනක් තියෙනවා. ඒකෙන් තමයි අපි මේ ඒකට අපි දාන හිතවිලි අපේ මතිමන්දානතර මතින් තමයි මේ ජීවිතේ එක වැලට යන්නේ. නැත්තම් මේවා එක එක අපි කියනවා නම් නිශ්චල ඡාය රාශියක් අන්ධකාර බැඳි මැදියම් කරලා පෙන්වනකොට අපිට චර්ණ චිත්‍රයක් වගේ පේනවා. ඒක ප්‍රොජෙක්ටර් එක හදනකොට හොඳටම ක්‍රියාත්මක කරලා තියෙනවා. ප්‍රොජෙක්ටර් එක වැඩ කරන හැටි බැලුවොත් ඒ ප්‍රොජෙක්ටර් එකේ පෙන්වන්නේ හරි පිරිසුදු ප්‍රබල ආලෝක ධාරාවක් ඇති කරලා ඒ ආලෝක ධාරාව තිරයකට පිටියකට දානවා තිරයකට ඊට පස්සේ එතන හොඳ කොටුවක් හිටිනවා ඊට පස්සේ ආලෝක ධාරාව මේ කෑම් එකක් හරහා අරිනවා මෙහෙම කැරකෙන එකක් හරහා කැරකෙනකොට මෙහෙම යනකොට ආලෝකය හරහා යනවා හරහා යනකොට යන්නේ නැහැ ඒක කැරකෙනකොට ආලෝකය යන්නේ තිරයට 150ක් ආලෝකයේ 150ක් අන්ධකාරය අන්න ওই වේගය ආලෝකයේ තියෙන වෙලාවෙදි විතරක් මතුවෙන මේ සැලලොයිඩ් එකේ පාට අතන පේනවා. එතන නිශ්චල ඡායාවක් පෙන්නලා ශීඝ්‍රයෙන් අන්ධකාරය තියලා ආය ආලෝක ෆ්ලෑෂ් එකක් දෙනවා. ආය අන්ධකාරයක් දෙනවා. ආය ෆ්ලෑෂ් එකක් දෙනකොට බලහිනකොට අපිට පේන්නේ අන්ධකාරේ කවදාකවත් අපි චිත්‍රපටියක දකින්නේ නැහැ. අපි දකින්නේ චිත්‍රපටයේ රිදී තිරේ. රිදී තිරේ වෙන්නේ අර තරණ නිශ්චල ඡායා වෙනස් වෙමින් වෙනස් වෙමින් යන එක වේගයකට වදිනකොට අපිට වෙනස් වෙන දේවල් අතර සුමුදු මේ ඇනිමේෂන් එකක් පේනවා. ආන ඒකෙදී හොඳට දැනගන්න පුළුවන් මේකේ අන්ධකාරය දකින්න නම් අපේ ඉඳුරන් කොච්චර ප්‍රනීත වෙන්න ඕනද කියලා. ඇත්තට චිත්‍රපට ශාලාවක අපි ඉන්නකින් 50ක් අපි අන්ධකාරයේ ඉන්නේ. අපි කවදාකවත් දකින්නේ නැහැ. ආනපන සති භාවනා කරනකොට කොච්චර හොඳට සතිය පැවැත්වුවත් ගැප් එක අල්ලගෙන නෙවෙයි අපි ඉන්නේ. අපිට පේනවා එක එක දිගට පවතින සතියක් වගේ. ආනපනෙ පේනවා. නමුත් හැමදැනම ગેප් එක තියෙනවා. අන්නේ ગેප් එකට අවදි වෙච්ච දවසේ අපිට තේරෙනවා මේ පූට්ටු කරලා හදපු දේවල් කියලා. දේවල් දේවල් පූට්ටු කරලා හැදුවට අපිට පේන්නේ එක දිගට පවතින දෙයක් වගේ. කන්සිස්ටන්සි එකක් පේනවා. අන්නේ ગેප් එක අල්ලගත්ත කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා මේකට ආවොහම අපි කලබල වෙනවා. අපි බය වෙනවා. අපි සහලවනවා. අපි නේකාකාර වෙනවා. අපි නිකන් කරකොල අතෑරියා වගේ වෙනවා. ඉතින් නිසා අපි අන්ධකාරය දකින්නත් බයයි. අන්ධකාරය ආවත් අපි හිතන්නේ භාවනා කරලා කියලා. අපි හිතන්නේ නින්දට වැටලයි කියලා. අපි හිතන්නේ මම නිකන් මේ මට මොලේ අමාරුවක්, භූත දෝෂයක්. එනතම මේ බලන බලන දේ පුපුරු ගහන මේ ඇහැ නිකන් ලේසර් බීමයක් වගේ වෙලා වගේ කියලා හිතේ. කවදා හෝ මේක තමයි ප්‍රත්‍යය මේක වහගෙන ජීවත් වෙන එක තමයි අපි කරලා තියෙන්නේ කියලා දැනගත්ත දවසේ අර ગેප් එකට සාදර වෙනවා. හිතවිලි දෙකක් අතර මැද තියෙන ગેප් එකට සාදර වෙනවා. ඇහැ දකින්න තැනක ඉඳලා අහන තැනක් අතරමැද තියෙන ગેප් එකට බලනකොට පේනවා අපි මේ ગેප් එකේ ඉඳලා තියෙන ගොඩක් කරා නමුත් අර ආස්තික දේවල් තියෙනවා කියන දේවල් වලින් මවාගත්ත චිත්‍රක ඉන්නේ කියලා යම් දවසක මේ ગેප් එක දක්වපු කෙනාට සෝවන් මාර්ගෙදි වෙන්නේ 100ට 100ක්ම ગેප් එකට අවදි වෙනවා. හොඳටම අවදි වෙනවා මොකක්වත් වෙන්නේ නැහැ බය වෙන්න කලබල වෙන්න දෙයක් නැහැ. ඒක තමයි ප්‍රകൃතිය බව තේරෙනවා. ඒකට කිට්ටු කරනකොට තමයි ඔය මේ ගැස්සෙන ගති ආ ગેප් එක පේන්න අර මේ පටන් ගන්න. ඉතින් ඒ නිසා සෑහෙන දුරට වීරියක් තත් වැඩි වීරත්වයක් අවශ්‍යයි. අපි වසංගන්න හදන දෙයට ප්‍රകൃතියට එන්න දෙන්න ඕනේ. දීලා ඒකෙදි 100%ක්ම ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැති. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අත්දැකීම් නොයන ඉන්ද්‍රයන්ට කිසිසේත්ම සම්බන්ධ නැති වෙනම ජීවිතයක්, වෙනම විඥානයක් අපිට තියෙනවායි කියලා පළවෙනි වතාවට මුලැමැදාක කියන චිත්තක්ෂණම ජීවත් වෙන්නේ ඒ සෝවන් මාර්ග අවස්ථාවේදී. එතින්ද වෙනවා මරණදීවත් වෙනස් වෙන්නේ නැති මොකද්දෝ තියෙනවා කියලා. නමුත් අපේ ජීවිතේ අපි හැඩගහන්නේ අර පේන හරියෙන් අත්දකින්න පුළුවන් හරියෙන්. ඒක සම්පූර්ණ 150කට වැඩි වග කියන්නේ අර යට තියෙන 150 දැක ගන්න නම් අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය අත්දකින්න ඒකේ සම්පූර්ණ අනින්ද්‍රිය ප්‍රතිපද පිරිචිගතියක් තමයි සෝවන් මාර්ගයේ ඥානෙදි තියෙන ඒක නිසා සමහරෙකුට ඒක නිකන් ගිනි කෙලියක් වාගේ සමහරෙකුට නිකන් අකුණක් වැදුනා වාගේ එහෙම නැත්නම් තදම තද නිින්දකට ගියා වාගේ ඉතින් ඒක කියන්නේ සාමාන්‍යයෙන් වචනෙට නගන්න බෑ කියන එකයි. මොකද ඒ අත්දැකීම ওই තියෙන ગેප් එක විස්තර කරන්න අපේ සාමාන්‍ය භාෂාවෙන් බෑ. අපි දන්නේ ව්‍යාකරණ උතෙන් ගැලපෙන්නේ නැහැ. ඒකට යන්නේ ආර්ය විවහාරය විතරයි. දැන් අපි දන්නේ බබාලගේ භාෂාව තමයි. අපි දන්නේ ආස්තිකත්වයේ විස්තර කරන්න පුළුවන් භාෂාවක් අපි ළඟ තියෙන නිසා කවමදාකවත් සත්‍යයට භාෂාව හරහා යන්න බෑ. වාදේ හරහා යන්න බෑ. තර්කේ හරහා යන්න බෑ. ඒ නිසා අපේ මේ දැනුම සම්පූර්ණයෙන්ම ඇතයි කියන ලෝකේ ස්ථිරයි, ලෝකේ සුභයි, ලෝකේ යමක් ඇතයි කියන අදහසෙන් තමයි මේ දැනුම කියලා තියෙන්නේ. ਸਰවඥංශ පෙන්නවා ඇතයි කියන හා සාපේක්ෂව නැතයි කියන පැත්තක් තියෙනවා. මේ දෙකම දැක්කේ නැත්තම් එවන්ස එක ඇහෙන් බලන කෙනෙක් වගේ කියලා. එක ඇහෙන් බලන මිනිහට ගැඹුරු පේන්නේ නැහැ. එක ඇහක් වහගෙන බැලුවත් පේනවා. නමුත් දේවල් අතර ගැඹුරු දකින්න. මේ දෙකම දකින්න නම් ඇත්තේ කියන එකක් තියෙනවා නැත්තේ කියන එකක් තියෙනවා. අපි දැන් නැත්තේ කියන පැත්ත ලොකු බයකින් කටයුතු කරන්නේ. ඉතින් ඒකට ඒ බය හුඹස් බයක් බවත් ඒකත් ආස්තික පැත්තේ තියෙන ඥානියත් නාස්තික පැත්තේ තියෙන ඥානියත් දෙකටම අපේ මනස මේ කැපයි කියන එකත් ඒ පළවෙනි මාර්ග ඥානදී තේරුම් ගන්න. ඊට පස්සේ මේ පුද්ගලයා මේ පෙනුමට එන දේවල් ඒ තරමින්ම පිළිගන්නේ දන්නවා මේක මායාවක් බව. මේකට සාපේක්ෂව හිස්තනක් නාස්තික පැත්තක්, ශූන්‍ය පැත්තක්, තුච්ච පැත්තක්, රිත් පැත්තක් මේකේ තියෙනවා කියලා පිළිගන්නේ ඒ තරමටම පළවෙනි මාර්ග ඥානදී ඇති වෙන ආපසු නොයන්නා වූ ස්ථිරසාර වෙනස නිසා තමයි. ඒ නිසා ඒක මේ අපේ ආගයන් වල ආඩම්බරයන් වල පෞෂත්වයේ හරියට කාඩ් කුට්ටමක් අනලා නැවත අතක් දුන්නා වගේ අනලා බෙදුව වගේ එකක් වෙනවා. ඉතින් ඒක මේ අනිර්වචනීයයි කියලා තමයි කියන්නේ ineffable කියලා කියනවා කියන්න අමාරුයි. මේ බුදුජානක උත්සාහ කරේ නිවන් ලැබපු නැති කෙනෙකුට ඒ බබාගේ භාෂාවෙන් ඒක කියලා දෙන්න. අන්තික ලැබපු කෙනාට නම් ඉතින් තිබුණ දැනගන්න ඕන කමකුත් නැහැ. මොකාට කියන්නේ? පින්නන දෙයක් නැත්තේ නෑ. නමුත් මේක බොහෝ මේ ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. ඉතින් මේ මේකේ මෙහෙම එකක් කියනවා. සකදාගාම වෙච්ච එක්කනට පුළුවන් කියනවා සෝවාන් වෙච්ච එක්කෙනෙක් බැලලා මෙයානම් මොනවා හරි එහෙම එකක් ඇති කියලා හිතන්නේ. අනාගාමී වෙච්ච කෙනෙකු පුළුවන් කියනවා සකදාගාමී වෙච්ච කෙනෙක් සහ සෝවාන් වෙච්ච කෙනෙක් පිළිබඳව පොඩි තීන්දුවක් කරන්න. එහෙම නැතුව සෝවාන් වෙච්ච කෙනෙකුට සෝවාන් වෙච්ච කෙනෙක් මනින්න අමාරුයි. පෘථග්ජනෙකුට කොහොමඩත් අමාරුයි. ඒකෙක් කියන්නේ මෙහෙමයි මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සයා භූමාට දෙයියන්ට පේනවලු. නමුත් මිනිස්සයාට භූමාට දෙයියෝ පේන්නේ නැහැ. එතකොට චාතුම් මහරජකේ ඉන්න දෙයියන්ට බුමාට දෙයියෝ මිනිස්සු දෙන්නම පේනවා. නමුත් බුමාට දෙයියන්ට චාතුම් මහරජකේ පේන්නේ නැතිද. ඊටදී සිව්. ඊට පස්සේ මේ මේ තාවතින්සේ ඉන්න දෙයියන්ට චාතුම් මහරජකේ බුමාට දෙයියෝ මිනිස්සුයි පේනවා. නමුත් එක්කෙනෙකුටවත් උඩ පැත්ත පේන්නේ නැහැ. අන්නේ ඉහළට යන්න යන්න යන්න යන්න එන්නේ එන්නේ සියුම් වෙන නිසා ඒ කට්ටියට යට ගොරෝසු දේවල් පේනවා. නමුත් ඉහළට ඉහළට එන්න බෑ කියලා කියනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳනකොට මම හැමදාම කියන්නේ මේකයි මෙච්චර කියනට එදිය සෝවාන් වෙන එක ලියසි. <laughs> ඈ ඔය ඒක තමයි හොඳම වැඩේ තමයි අර ලුණු කියන්නේ මොනවද කියලා අහවම ඇඹුලුත් නෙමෙයි තිත්තත් නෙමෙයි පැංගිරිත් නෙමෙයි ඕන එකක් කියයි. උන් දිවේ පොඩ්ඩක් දික් කරපන් කියලා ලුණු ගැටයක් තිබ්බහම ඔන්න ඕකට තමයි ලුණු කියලා කියන්නේ. ඉතින් ඒක හරි අර ගෙම්බා දියකඩේ ඉන්න වෙලාවේදී ඌ මේ ඉස්කෙඩියොත් එක්ක ඉන්නවලු. ඉතින් ඉඳපු ගමන් ඒක ගොඩට යනවලු. ඉතින් ඉස්කෙඩියෝ අහනවලු අම්මගෙන් අම්මා උඹ පේන්න නැතුව හිටියේ කොහෙද කියලා මම ගොඩට ගියයි කියනවා. මොකද්ද ගොඩ කියන්නේ කියලා අහනවා. කියන්නේ ගොඩ කියලා එකක් තියෙනවා. ඒකෙදි සම්පූර්ණ වතුර නෑ හුස්ම ගන්නෙ හුළඟෙන්. එහෙම වෙන්න බෑනේ. ඉතින් අපිට එහෙනම් අපිටත් යන්න පුළුවන් වෙන්න බෑ. අපිට වතුර ගොඩ ගියොත් මැරෙනවා. නිසා අම්මා බොරු කියනවා කියනවා. එසේ ගෙම්බ ගෙම්බි කියනවලු නෑ එහෙම එකක් නෙවෙයි ගොඩ බිම දෙකම තියෙනවා. ඔයත් ලොකු වෙච්චාම ඔයත් දවදා හරි ඔබේ ජීවියෙක් වෙනවයි කියලා. මොනම තාලකින්වත් අර ඉස්කෙඩිය පිළිගන්නේ නැලු. ඌ දන්නේ නැහැ උසිරියට හැංගීමක් නැහැ මේ ගොඩ කියලා දෙයක් තියෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේත් කියන්නේ අපි උබේ ජීවි මේ කියන්නේ පෘථග්ජනම විය යුතුයම නෑ අපි. අපිට ආර්ය ලෝකයක් කැපයි. ඒ නිසා ගිහිල්ලා පොඩ්ඩක් බලලා ඉන්න. කැමති නම් ආපහු එන්න පුළුවන්. එහෙ නැත්නම් ඉන්න පුළුවන්. ඒ නිසා ඒක එක විදිහට බලනකොට මේ තටමනට වැඩි ලේසි කියලා හිතෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම දුෂ්කර කෘත්‍යයක් බව හරවත්යන්ස පිළිගන්නේ. පිළිගත්තට මේක විස්තර කරන්න ගිහලා කවදාකවත් අපිට නිගමනයකට එන්න බෑ. සිතවිලි සහ ක්‍රියා සියල්ලම හේතුඵලයන් නම් සිත් પરම්පරාව විනතකට හැරවිය හැක්කේ කෙසේද? එච්චර මේ මතු කරන කාරණා ප්‍රශ්නේ මතු කරන එක පිළිසුදු නෑ හිතවිලි සහ ක්‍රියාවන් සියල්ලක්ම හේතුඵලයන් නම් සිත් પરම්පරා වෙනදකට හැරවිය හැකි කෙසේ ඉතින් සිත් પરම්පරා වෙනදකට හරවන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි අපි අපි කිව්වොත් අපි සුපර් මාකට් එකට ගියාට පස්සේ අපි යන්නේ මොන හරි බඩුවක් ගන්න. නමුත් ගියාට පස්සේ දෙක තුනක් දේවල් සමහරට අපි අරගෙන එනවා. එතෙදි දකින්න දේවල් නිසා අපේ හිත පෙරලිලා මේකත් ගත්තොත් හොඳයි මේකත් ගත්තොත් හොඳයි කියලා ඒ ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ ඒකනේ ඇඩ්වර්ටින් කරලා කියන කෙනා අපේ හිත යමකට යොමු කරපුවාම එමත්ින් අපි අවශ්‍යතාවෙත් නෙවෙයි බඩු ගන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් කාරෝ හොඳට ඕම දන්නවා අපි නලවලා ගන්න. ඉතින් හිත වෙනස් කරන හැටි වලට ඇඩ්වර්ටයිස්මන්ට් බොහොම හොඳ මෑත කාලේ තියෙන හොඳම උත්තරයක් තමයි අපිව ගෙදරක තියෙන බඩු එක එක එක එක යුටිලිටි වැලියු එක බැලුවොත් කොච්චරක් දේවල් හෙල්ලෙන්නේ නැතුව මුළු අවුරුද්ද මෙතන තියනද කියලා විතරක් බලන්න. කිසිම වැඩක් කරක් නැහැ. ඒවා පිහලා හොද හොද එතන තිබ්බට කවදාකවත් වැඩක් කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් ගන්න අපි පෙළඹුණේ සල්ලි තියෙන ගමනද අපට? නෑ. ඒ විකුණන මිනිහා දන්නවා ඒක අපිට ඇඟේ ගහන හැටි. ඉතින් ඒක තමයි මේ ආන්නේ කොහොමද හිතේ වෙනස් කරන්න කියලා. ඉති විනාශ කරනවා කියන එක බොහොමත්ම ලේසි වැඩක්. ඒකේ එච්චරම තතමන අමාරු වැඩක් නැත්තේ නෙවෙයි. අපිට තියෙන්නේ බුදුරජාණන්සේ ඒකම හේතු කරලා කියනවා හිතවිලි මේ තරම්ම වග විභාගකින් තොරව පුද්ගලගේ තරමට නොගැලපෙන හිතවිලි ධාරාවක් එන නිසා මේකේ ආත්මයක් නැහැ කියලා කියනවා. මේකේ න්‍යාය පත්‍රයක් නැහැ කියලා කියනවා. හිතවිලි පිළිබඳව සර්වඥාන්සේ දේශනා කරන්නේ ඒක පිස්සුවන්චි රිලෙවෙක් වගේ කියලා. රිලව කොහොමඩක් පිස්සු. පිස්සුවන්චි රිලව කිව්වහම මේ අත්ෙන් අතට පණින්නේ කාටවත් පාරවල් කියලාවත් ගිහිල්ලා එන්නම් කියලා මොකක්වත් නෙමෙයි අත්ත දිහා බලනකොට පැනලා ඉවරයි. අපේ හිතේ ඊටත් වැඩිය කිසිම විදියකට වග වෙන්නේ නැති කිසිම න්‍යාය පත්‍රයක් නැති දෙයක්. ඒ නිසා ඒක වෙනස් කරන එක නෙමෙයි වැඩේ තියෙන මේ වෙනස් කරන බව දැනගන්න එකයි අමාරු. මොකද හිතෙන්මනේ ඒකත් දැනගන්නේ. හිත වෙනස් වෙන සුළු බව දැනගන්නේ හිතෙන් නිසා හිත පිළිබඳ අවබෝධය ලබන්න හදන එක හොරාගේ අම්මගෙන් පේන අහන්න හදන වගේ කතාවක් තියෙනවා. නිසා ලේසිම වැඩේ තමයි සර්වඥන්සේ දැනගත්තේ ජෙනරේටර් එක විද්‍යුතය උපදින බව අපි දන්නවා කරන්ට් එක වදිනකොට. නමුත් ඒක උපදින්නේ කොහොමද කියලා දැනගන්න නම් ඒකේ තව විනාඩියට 1500 වාරේ කැරකෙද්දි බලන්න බෑ. ඒකට වෙන්නේ නිකන් දූවිලි ගොඩක් පාර. වේගය ඊට පස්සේ ඒක වේගය අඩු කරන්න අඩු කරන්න අඩු කරන්න තමයි ඒකේ යාන්ත්‍රණය වෙන්නේ මේ පැත්ත බලය නිෂ්පාදනය කරන නැත්නම් යන්ත්‍රයේ තියෙන මේ පැත්තේ ජෙනරේටරේ තියෙන්නේ මේකෙන් කරකැවිලි ශක්තිය ඇති කර ගන්නවා තෙල් වලින් හරි මොකක් හරි ඊට පස්සේ ඒ කරකැවිලි ශක්තිය අර පැත්තේ විදුලියක් වඩපත් කරනවා කියලා දැනගන්න මේක වේගය අඩු කරන්න කියලා. ඒක නිසා යෝගාවචරයාට කායික වාචික මානසික ක්‍රියා දකින්න ඕන නම් ස්ලෝ මෝෂන් දාන්න ඕන. ස්ලෝ මෝෂන් දානකොට පේන්න පටන් අර ගන්නවා මේක මොකක්ද කියලා. හොඳ නිදර්ශනයක් ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා කාටුන් චිත්‍රපටිය ස්ලෝ මෝෂන් දැම්මොත් මොකද වෙන්නේ කියලා බලන්න කියනවා. කාටුන් චිත්‍රපටි කියලා කියන්නේ අතින් අඳපු රූප ටිකක් රූපරාම ටිකක් එක දිගට ගලපලා ඒකාකාර වේගයකින් ආලෝකයත් අන්ධකාරයත් අතර මාරු කරලා පෙන්වනවා. පෙන්වනකොට අන්ධකාරය නොදකින අපේ මායාව නිසා අර රූප ටික අපිට පේන්නේ මිනිස්සෙක් වගේ ඇනිමේෂන් එකක්. ඒ වේගෙට යනකොට අපිට වෙන මිනිස්සු දුවනවා, සත්තු දුවනවා ඔක්කොම පේනවා. ස්ලෝ මොෂන් දැම්මොත් ඒ රූප තහඩුවෙන් තහඩුවට තහඩුවෙන් තහඩුවට පෙනුනොත් අපිට පේන්න පටන් ගන්නවා ඒක කිසිම කතාවක්වත් මිනිස්සෙක්වත් මොකුත් නැහැ නිකන් ඉරිකැලි ටිකක් විතරයි තියෙන්නේ කියන්නේ. ඒහෙර වේගය අඩු වීම පමණයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා අද ලෝකයේ මේ වෙළඳ ප්‍රචාරය යන සෑහෙන වේගයකින් අපි දුවන්න ඕනේ. දිව ගමන් අපි කොක්ක වදිනවා අපිට. පොඩ්ඩක් වේගය අඩු කරගත්ත ගමන් අපිට වෙනවා මේගොල්ලෝ මේ කරන්න හදන සෙල්ලමේ කාටුන් චිත්‍රපටියක් ස්ලෝ මෝෂන් දැම්මා වගේ මේකේ සතෙක්වත් ඇනිමේෂන් එකක් මොකක්වත් නැහැ. රේඛා ටිකක් තියෙන්නේ. ඒ වේගෙන් කරනකොට සතෙක් වාගේ පේනවා. ඒ නිසා ස්ලෝ මෝෂන් දාපු ගමන් මේක අර තියෙන සිලීලාරේ නැතු යනවා. ඒ නිසා කියනවා එදිනෙදා වැඩ කරනකොට සතිය පවත්වන්න ඕන නැවතිල්ලේ කරන්න පුළුවන් තරම් තමන්ගේ නිකුත් වෙන සද්දා වලට අහුම්කම් දීලා කරන්නයි කියලා. එතකොට තේරෙන පටන් අර ගන්නවා අපි මේ කාගේ නාඩගමක මොන චරිතයකද ඇඳලා ඉන්නේ කවුද මේකේ අධ්‍යක්ෂකවරයා කාගේ න්‍යාය පත්‍රයද අපි වැඩ කරන්නේ කියලා බැලුවොත් කිසිම කෙනෙකුට සාර්ථක ආත්මයක් මට මට යමක් කළ හැකි කියලා කියන්න බෑ මොකද ඒ තරම්ම අනුන්ගේ මේ දේවල් වලට අපි ඒ ඒ වෙලාවේ සැලෙනවා කුලඟටපත් වැනෙන පහන් දැලක් වගේ. ඒක ස්ලෝ මෝෂන් දාපු ගම හොඳට තේරෙනවා. ඒ නිසා අපි කැමති නෑ. අපිට මේ ස්ලෝ වේගන එනකොට අපි මොනවා හරි එකෙම අවශ්‍ය ගන්නවා. විනෝදාංශ හදාගෙන ඉන්නවා ටෙලිවිෂන් එක බලනවා රේඩියෝ බලනවා පත්තරේ බලනවා අල්ලපු ගෙදරත් එක්ක කල්පනා කර කතා කර කර ඉන්නවා මොකද මේ නිස්සද්දතාවයට යනකොට ඉබේම අපි අර සත්‍යයට කිට්ටු කරනවා ඒක අපිට පේන්නේ පාළු වුණා අපිට පේන්නේ අනුන්ගේ අනුමාව ගණන් ගන්නවා අපි නිකන් කොන් වුණා වාගේ මා නීරසයි වාගේ එදින අපි ඒක නැති කරන්න මොකක් හරි විනෝදාංශ වශයෙන් මොකක් හරි ලං කර ගන්නවා ලං කරන අපි රවට්ටගෙන අපි අර වේගයේ අදාළ විනාඩියට 1500 වේගයේ ජෙනරේටර් අවශ්‍යයි 230 කරන්ට් එක ගන්න. ඒ වගේ වේගයක් හදාගෙන ඉතින් අපි මේ වේගය නඩත්තු කරලා දඟනවා. නමුත් කොහොමඩක්වත් යා වයසට යනකොට ওই වේගය අල්ලන්න බෑ. එදාට පාළු ගතිය, තනු ගතිය, කම්මැලි ගතිය, එපා කරන ගතිය. ඉතින් ඊට පස්සේ ෂා හරි ෂවුත් විකුණු පංචස්කන්ධ කීකියා ඉන්නවා. එතකන් නැහැ. එතකන් මේක මොකුත් නැහැ. අම්මේ මෙහෙම එකක් අප්පේ මෙහෙම එකක් නැහැ කියලා තෙල් දාලා පීරලා උප දාලා ලස්සනට තියන්න. කයි කියන්නේ නාකිත් තරකට දෙයි කාටත් ඔය ටික වෙයි කියලා කියනකට. නිසා හිතවිලි මාරු කරන එක එච්චරම මම හිතන්නේ අමාරු කියලා. මොකද ඒ තරම්ම චපල දෙයක්. හිතවිලි වෙනස් වෙනවා කියන එක මේ පහනකට උලන් වදිනකොට පහන දැලෙනවා. මේ ප්‍රශ්නේ අහන්න වෙන මොකද්ද එකක් මට පේනවා. ඒ නිසා මේ මේ විදිහට අහුවොත් මේට වැඩිය අපිට ගැඹුරකට යන්න බෑ. නමුත් ප්‍රශ්නේ නැවතත් ගලපලා මේ රිෆ්‍රෙෂ් කරනවා නම් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. පේන්නේ මේ භාවනාවේදී කය වේදනා දැකීමේදී නාම වශයෙන් මෙනෙහි කළ හැකියි. නාම වූ ලෙස විස්තර දක්වන්නේ කෙසේ? ආයත් කියවන්නේ ප්‍රශ්නේ ආයත් කියවන්නේ. සක්මන් භාවනාවේදී කය වේදනා ආදිය දැකීමේදී නාම වශයෙන් මෙනෙහි කළ හැකියිද? නාම වූ ලෙස විස්තර දක්වන්නේ කෙසේ? මේක ඇත්තටම මේ සක්මන් කරනකොට දැනෙන වේදනා වේදනා කියන වචනේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන දුක් වේදනාවට. නමුත් මෙතන මේ වේදනා කියලා කියන්නේ feelings කියන වචනෙට. විඳීම් කියන එක තමයි මෙතෙන්ට ගන්න වෙන්නේ. ඒ දකින්න විඳීම් නාම වශයෙන්ද රූප වශයෙන්ද නැත්නම් නාම වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම අපි ගත්තොත් එහෙම තද ගතිය කියලා පොළවේ තද ගතිය සහ පයේ මෙරෙක් ගතිය කියන දෙක ගත්තාම ඒ වින්දනයේට හේතු වෙන්නේ නා රූප ධර්මයක් පොළවේ තියෙන පටවි ගතිය කකුලේ තියෙන පොළවේ තියෙන ගරු පටවි ගතිය සහ කකුලේ තියෙන ලහු පටවි ගතිය එකතු වෙච්චාම අපි වින්දනයක් ලබනවා තද ගතිය කියලා. ඉතින් ඒක ටිකකින් උණුසුම සිසිලස අතරට මාරු වෙනවා. පොළව නිශ්චලයි, පය කංච කම්පනයි, පය හෙල්ලෙන සුළුයි කියලා නිශ්චල චංචල ගතියට මාරු වෙනවා. එහෙම මේ පය එහෙම වැදුනට ඒක විසිරලා යන්නේ නැහැ. ඒක ගුණ වෙලා අල්ලලා හිටලා තියෙන එක තියෙන ආපෝ ධාතුව නිසා කියලා එන් තේරෙන්න පටන් අර ගන්නවා. එහෙම තේරෙන්න පටන් අර ගන්නකොට කියනවා ප්‍රධාන වශයෙන්ම රූප ධර්ම මෙනෙහි කරන්න කියලා. රූප ධර්ම වශයෙන් මුත් නෙවෙයි. ඒ තියෙන දේවල් මේ උණුසුම් ගතිය, මේ සීතල ගතිය, මේ කම්පන ගතිය, මේ චංචල ගතිය, මේ තද ගතිය, මෙලෙක් ගතිය කියලා දැනගන්න කියලා. ඒ දැනගන්නේ නම් වින්දනයේ හරහා තමයි. ඒක නමුත් ඒකට වැඩිය වේදනා ඒ කියන්නේ නාම නාම ධර්ම පැත්තට යනවා රූප ධර්ම කොටසෙම බල බල ඉන්නවනම් අන්තිමට තේරෙන පටන් අර ගන්නවා මේ සෑම රූප ධර්මයක්ම අපිට සම්බන්ධ වෙන්නේ වේදනා නැති චෛතසිකයේ පහළ වුණාට පස්සේ. වේදනාවෙන් එහාට තමයි ඒක අපිට අපේ අත්දැකීමට අපේ මතකෙට අපිට සම්බන්ධ වෙන්නේ චේතනා වේදනා චෛතසිකයෙන් පස්සේ තමයි. ඒක විස්තර කරනවා සරුවචනාංශයේ ඔය මදුපිණ්ඩික වාගේ සූත්‍රවල කීපවලකම කායේච පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. කායට පොළව හරි මොකක් හරි පොට්ටබ්බ ධාතුවක් වදින්න ඕන. වදිනකොට හිත නන්නත්තර වෙන්නේ නැතුව ඒකටම කාය විඥානයේ යෙදුනොත් අපිට ඒක ස්පර්ශය කියන එක වැටහෙනවා. ඒ ස්පර්ශය තමයි වේදනාවට ආසන්න කාරණා වෙන්නේ. වේදනාවත් එක්ම මේ ක්‍රියාවලිය බුදු වෙලා තියෙන කිසිම කෙලෙසයක් නැහැ. සම්පූර්ණ පිවිතුරු වේදනාවට එනකම්. වේදනාවේදී තමයි අපි මේකට පාට දාන්නේ කෙලස් දාන්නේ අපේ අගයන් ආඩම්බරයන් දාන මේ වේදනාව හොඳයි මේ වේදනාව නරකයි මේක සුබයි අසුබයි කියලා එතනින් එහාට චිත්ත પરම්පරාව කෙලසෙනවා සරුවඥාන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ එතනින් නතර වෙනවා මිසක්කා දිත්තේ දිත් මුතේ මුත මත්තම් වේදනාව වේදනාවත් එන්න නතර කරන මිසක මේක වේවා මේක නොවේවා මේක සැප දුක කියන ආලවට්ටම් දැවිල්ලක් නැහැ එතනින් නතර කරනවා නමුත් භාවනා කරපු නැති නැත්නම් පෘථජන කෙනෙක් වෙනකොට ඒක වෙනකොටම ඒ පිළිබඳ වැලියු ජජ්මන්ට් එකක්. මේක හොඳයි නරකයි හරි වැරදි කියලා අර වේදනාව මතින් ප්‍රපංච කරන්න පටන් ගන්නවා. යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ අර මේ මුළු ලෝකයක්ම තිබුණාට අපිට ගෝචර වෙන්නේ අපේ හැපෙන ටික විතරයි. ඒ හැපෙන ටිකෙන් එන වේදනාව තමයි අපි විතර්කණය කරන්නේ. හොඳ නරක ඊට පස්සේ තමයි ඒක ਵਿਚාරය කරන්නේ ඊට පස්සේ තමයි අපි මේ මතින් පළපුරුදු සංගතින් හොඳ නරක දාන්නේ ලෝකෙ කොච්චර දේවල් තිබුණත් අපිට අදාළ වෙන්නේ අපිට වේදනාව හා සම්බන්ධ වෙච්ච දේවල් විතරයි ඒක මෙනෙහි කරනකොට ඉස්සල්ලාම කියනවා පුළුවන් තරම් රූප ධර්ම රූප ධර්ම වශයෙන් මෙනෙහි කරන යනකොට ඒක හොඳට පරිචයක් එනකොට අත්දැකීමක් එනකොට හිත කියන හොඳ සතියක් සමාධියක් තියෙනවනම් ඉදිරියට යන්න පුළුවන් එම නිසා ඒවා වේදනාව වශයෙන් නෙමෙයි අපි දකින්නේ නැත්නම් උනන්දු කරවන්නේ උණුසුම් ගති සිසිල් ගති කම්පන චංචල වශයෙන් තමයි. විඳීම් පැත්තට යන්න අපි දැන් සතිපට්ඨාන සූත්‍රය ගන්නකොට ඉස්සලම කායानुපස්සනාවේදී මේ රූප ධර්ම තමයි හොඳට මෙනේ ගන්න. වෙනුවට පස්සේ තමයි ඒක වේදනානුපස්සනාවට ඒ සතියේ සහ සමාධියේ දියුණු භාවයේ අනුව යන්න අරිනවා මිසක්කා යොමු කරවත් දෙන්න යන්නේ නැහැ. තල්ලු කරන්න යන්නේ තල්ලු කිරුවොත් કૃතිම වෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි මේ ඇත්තට දකින්න දේ මෙනේ කරනවා නැත්නම් හිතින් හිතලා මෙනේ කරනවද යොමු කරනවද කියපු ගමන් මේක හිතලුවක්ද සත්‍යයක්ද කියලා නැත්නම් ප්‍රත්‍යක්ෂයක්ද කියලා හොයන්න අමාරුයි. නිසා පුළුවන් තරම් රූප මට්ටමේ පවත්නකොට ඒක පරීක්ෂා කර බැලීමේ ශක්තිය වැඩි. ඒක නිසා සක්මනේදී අත්දකින්නේ දේවල් ධාතු මනසිකාරය වශයෙන් තමයි දාන්නේ. වම් මේ මේ ඝනකම උණුසුම සිසිලස කම්පන චංචල ආදී වශයෙන් බලනවා මිසක් ඊට පස්සේ අහනවා කොහොමද මේක නාම රූප වශයෙන් නාම රූප වශයෙන් වෙන් කළ දක්වන්නේ කියලා. ඉතින් ඒක ඝනකම මෙලෙක්කමෙන් වෙන්කොට දැන ගැනීම තමයි නාම ධර්මයෙන් කරන්නේ විඥාණයෙන් කරන්නේ. ඒක ඉතින් හරි කියන්නේ ටිකක් ඇතුළට ගිහිල්ලා බැලුවොත් අපිට කවමදාකවත් අත්දැකීමක් ලබන්න බෑ වෙනස් જાති දෙකක ගැටීමක් ඇති උනේ නැත්තම්. වෙනත් જાතියක ගැටුමුත් විතරයි ඒ සිද්ධිය අපිට අදාළ වෙන්නේ. ඒක නිසා උණුසුමක් අපිට දැනෙන්න නම් සීතලක් එක්ක ගැටෙන්න උණුසුම ඒ හා සමාන උණුසුමක් ගැටෙනකොට අත්දැකීමක් වෙන්නේ නැහැ. ඒ වගේම අපිට කළු පාට දකින්න සුදු පරිසරයක් තියෙනවා. නැත්නම් කළු පාට පේන්නේ නැහැ. ඒ වගේම කම්පන බවක් අපිට වැටෙන්නේ චංචලකමක් එක්ක සාපේක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම බරගතියක් අපිට වැටෙන්නේ සාපේක්ෂව මෙලෙක් මේ බුරුල් ගතිය මේ සෑහළු ගතියක් තියෙනවා. ඒ වගේ මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක ගැටීමක් තමයි සිද්ධ වෙන්නේ මෙතන. නමුත් මේකේ අපි අනිවාර්යයෙන්ම එක පැත්තකට ආදරය කරන එක පැත්තකට තරහ කරනවා. ගොරෝසු ගතියයි සියුම් ගතිය වැඩිචාම සියුම් ගතියට කැමති නම් ගොරෝසු ගතියට වෛර කරනවා. ඇතර මේ ධර්ම වල හොඳක් නරකක් අපිට පෙන්වන්න දෙන පණිවිඩය මොකක්වත් නැහැ. ඒක තියෙන්නේ ගොරෝසු ගතිය සහ සෑහළු ගතිය. නමුත් අපේ තියෙන අර ගෙනාපු රුචි අරුචිකම් සංඥා අගයන් ආඩම්බරයන් නිසා දැන් මේ වෙලාවේ අපිට සාමාන්‍යයෙන් සීතල පැත්තේ ඉඳි අපිට සීතල දෙයක් ගන්නොත් අපි ඒක තරහ වෙනවා. උණුසුම් දෙයක් ගන්නොත් කැමති වෙනවා. නමුත් අර ඉස්සල වෙලාවේදී සීතල දෙයක් ගැටුණයි කියලා කියන්නේ අත උණුසුම්කම තමයි ඒකෙන් කියන්නේ. ඒ සීතල දිශාවට අතේ උණුසුමක් තියෙනවා. උණුසුම් දෙයක් ගන්නවා කියලා කියන්නේ ඒ උණුසුම සාපේක්ෂව අතේ සීතලක් තියෙනවා. මේ දෙකේ ගැටීමේදී අපි පුදුම විදියට කාසියක් අරගෙන ලංකාවේ සතිය කාසියක් ගත්තා. එක පැත්තක රජිනීගේ මූණ තියෙනවා. අනික අය පොල් ගහන තියෙන්නේ. අපි කියනවා පොල් ගහ විතරක් මට දෙන්න කියලා මූණේ පයි කියනවා. ඉතින් කරේ තහගේ මොන දේ කරන්නේ කරන්නේ හැම අත්දැකීමකම මේ පැත්ත විතරයි මට ඕනේ අරක නම් එපයි. ඒ කියන්නේ මැරණකම් රණ්ඩු කරනවා. අපි දන්නේ මේ එකේම දෙපැත්ත කියලා. නිසා අපි යමකට කැමති වෙනවයි කියලා කියන්නේ තව මොකටදෝ තියෙන තරහක් තමයි. මේක කවදාකවත් අපි පෙන්වන්න බෑ. ඒක द्वේතාවයට අහු වෙලා අපි ජීවත් වෙන්නේ හැම වෙලාවෙම හොඳ නරක දෙකේ, හරි වැරදි දෙකේ, සාධාරණ අසාධාරණ දෙකේ, ධාර්මික අධාර්මික දෙකේ අපි හරියට මේ ඉලක්ක ගන්න මේ පැත්ත වෙයන්, මේ පැත්ත නොවියන්. නමුත් ධර්මතාවය වලට එහෙම ඊටයක් නැහැ. උණුසුමේ සිසිලසේ කියලා මේ එකක් කෙලසිලා එකක් සුදුසු මේව එකක් නැහැ. ඒ නිසා මේ ධාතු ගැන කතා කරනකොට බලන්න පටවි කිව්වහම තද ගතියයි යාලු ගතියයි දෙකටම පටවි කියලා කියන්නේ. උණුසුමටයි සිසිලටයි දෙකටම තේජෝ කියලා කියනවා. වැగిරෙන ගතියටයි පිටුකන ගතියටයි දෙකටම ආපෝ කියලා කියනවා. කම්පන ගතිය සහ ධර්ණ ගතිය දෙකටම වායෝ කියලා කියනවා. ඉතින් අපි මේක එක වෙලාවට එක පැත්තකට ගරු කරනවා අනිත් පැත්ත එපයි කියනවා. එතකොට මේ හැම වෙලාවෙම එනේන එකත් එක ගැටෙනවා. කවදා හරි ඒක ධාතු වශයෙන් බannනවා කියලා කියන්නේ යම් ආකාරයකට අපි ගොරෝසුකමට කැමතිද එයා සමානව සියුම් දෙක දිහා බලනවා. යම් ආකාරයකට අපි තද දේ දිහා දකින්නවා දෙයා සමානව මෙලෙක් දේ දිහාත් බලනවා. ඒ දෙක අතර ධාතු වශයෙන් බලනවා මිසක ධර්ම වශයෙන් බලනවා මිසක භාව වශයෙන් බලනවා මිසක ස්වභාව වශයෙන් බලනවා මිසක මෙන්න මේක අනිවාර්යයෙන්ම මේ තෝරන බේරන ගතිය පොඩ්ඩකට පැත්තකට කරනවා සත්‍ය මාර්ගය. ඉවසීම කියලා කියන්නේ ඕකට. උපේක්ෂාව කියලා කියන්නේ ඕකට. එසකට පේනවා මෙව්ව අපිට මේ මොනවද දෙන්නවක් කියන දෙන එකක් නෙවෙයි. ඒ එන එකට අපි දක්වන ප්‍රතික්‍රියාව නිසා තමයි අපි මේ කළු සුදු හොඳ නරක කියලා ભેදයක් ඇති කරගෙන මේ හතර මහ භූතයත් එක්ක හැපි හැපි අපවත් චලකුසාංශ කියන්නේ මේ හතරමා භූතයෝ මෙච්චර ලස්සනට අපිට මුරගාලා මේක කියද්දී අපේ තියෙන ඔලොමලකම නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් හතරමාර භූත කියන උඹ කොච්චර තොරන් ගියත් මගේ තේරුමක් නැහැ මම උඹට දෙන්නේ එක හැන්දෙමයි කියලා. අපි ඌට කියන්නේ මොකද්ද උඹ කොච්චර හොඳ හැන්දෙන් දුන්නම් මං නම් තෝරනවා තෝරනවා තෝරනවාමයි. කොච්චර වුණ පුතත් ජනගේ තියෙන රණ්ඩු. ඒ ධාතු කියලා දැනගත්ත දවසේ ධාතු ධාතු වශයෙන් බලන්න ගියාම අපිට කිසි දෙයක ගැටෙන්න දෙයක්, රුචි වෙන්න දෙයක්, අරුචි වෙන්න දෙයක් නෑ. අපිට හැකියාවක් තියෙනවා. ඒකට ඇති හැටිය දකින්න. මට මේක වේවා මේක නොවේවා කියන්නේ නැතුව ඇති හැටිය දකින්න. ඒක තමයි උසස්ම තපස. කන්ති පරමන් තපෝති ටිකා කියලා කියන්නේ ඡාන්ති නම් වූ තපස වෙන්නේ මේ එකක් එක්කවත් ගැටෙන්න බෝක ඔය ඔය එකේ අපි අර ඉස්සරහට පේන මූණට අපි කැමැතිව අකමැති උනාට ඒක අනිත් පැත්තටම ඒක සම්පූර්ණ අනිත් පැත්තේ ඒක මෙහා පැත්තේ තියෙනවා. ඒක බලන්න අපිට ඉවසීමක් නැතිකම නිසා මේ ඇන හැම එකකින්ම අපි හිත අමනාපයක් හෝ ප්‍රසාදයක් ඇති කරගන්නවා. ඉතින් ඒක වෙන්නේ අර අපේ ජීව ශක්තිය හරියට නාස්ති වෙනවා. හරි ෆ්‍රික්ෂන් එකක්. හරියට ව්‍යාරන්ට් එකකට යනවා, ගෙවෙනවා, කැපෙනවා. දෙකම බාරගත්ත දවසේ අපිට හරි පහසුවක් එනවා. ඒ දේවල් සිද්ධ වෙන්නේ ධර්මතාවයකට. ඒ දේවල් කෙරෙහි මනන මනින ශක්තිය මානෙ කියලා අපි කියන්නේ තණ්හා මාන දිට්ඨි කියලා කියන්නේ. මාන්නේ අපි ළඟ තියෙන තාක්කල් මෙවට අපි ආගයන් ආඩම්බරයෙන් දෙනවා. දීපු ගමන් ඉඳලා අපිට ඒක නඩත්තු කරන්න වෙනවා, වග වෙන්න වෙනවා, අපි කියපු දේ සහතික කරන්න වෙනවා. ඊට පස්සේ අපි ඒකට දාස භාවයටපත් වෙනවා. ඒක දිහා විනිශ්චයක් කරන්න නැතුව වැලි ජජ්මන්ට් එක දෙන්නේ නැතුව ඊවන්ලි සස්පෙන්ඩඩ් ඇටෙන්ෂන් කිව්වා වගේ දේවල් දිහා එක මොහොතකට කඩාපනින් නැතුවකට වෙන්න දෙන්න අරින්න පුළුවන් නම් ඕකෙන් අපිට ඉතුරු කරන ටෙන්ෂන් එකක් නැහැ. ඕකෙන් ඇති කරන ආතතියක් නැහැ අපිට. ඒසහා ධාතු මනසිකාරයට හිත දැම්මනම් නැත්නම් ඒ ආර්ට් එක අල්ලගත්තනම් අපිට එතන එතනම නිකන් මැෂින් එක හයි කරපු ප්‍රෙෂර් වැල් එකක් වගේ ප්‍රෙෂර් එක වැඩි වෙනකොටම ප්‍රෙෂර් රිලීස් කරත හැකියි. එහෙම නැත්නම් ටෙන්ෂන් එක බස්සන්න පුළුවන්. හරියට දැන් ඔය ඊයේ කරපු මොකද මේ සතිය කියන එකෙන් කියන්නේ ඒකද එතකොට ඒ කියන්නේ දැන් අපි මොකක් කර දෙයක් අපිට දැනෙනකොට ඉතින් සිසලසක් දැනනවනම් ඉතින් අපි ඒක සතියේදී ඒක ඒක දකිනවා අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන ප්‍රතික්‍රියාව. කියන එකට දෙකක් වෙනවා නේද? ඒක එකක් දැනෙන එක අනිත් එක අපි කොහොමද බාරගන්නේ කියලා අපි හිතන. ඒ ප්‍රතික්‍රියාව දිහා බලන්න පුරුදු කරන එක තමයි සතියේදී වෙන්නේ. ඒ පැත්තෙමුත් කියන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යම ප්‍රතික්‍රියාවක් එළඹිය යුතුම නැහැ. නමුත් අපේ ස්වභාවය තමයි දෂ්ට කරන එක ප්‍රතික්‍රියා කරන එක. ඒ ප්‍රතික්‍රියා කෙරුවට පස්සේ ඇති වෙන දෙයට වැඩිය අපි ජස්ටිෆයි කරන්න හදන්නේ මේන්ටේන් කරන්න හදන්නේ අපේ ප්‍රතික්‍රියාව තමයි. අපි හැකියාව උත්සාහ කරන මේක මම කළ යුතුයි මම කළ යුත්තක් මම කළා ඒක තමයි හරි කිය. ඒක ප්‍රශ්නේ මේක හම්බුනේ ඒ ප්‍රතික්‍රියාව අපිට නතර කරන්න බෑ නේද? ඒ කියන්නේ දැන් අපි කොහොමද කියන්නේ සිසිලසක් දැන්නකොට ඒක සිසිලස නෙවෙයි කියලා? නෑ අපි කියන්නේ ප්‍රතික්‍රියා නැත කරන්න කියලා. අපි කරන්නේ ප්‍රතික්‍රියාවක් කියලා දාන්න එක තමයි සතියෙන් කරලා දෙන්නේ. ඔව් ප්‍රතික්‍රියාව කියලා දකින්න පුළුවන්. හැබැයි ඒක සිසිලසක් නෙමෙයි කියන්නේ බෑ. නෑ අපි සිසිලක් නෙමෙයි කියන්නේ සරුවචනසවත් කියන්නේ. සරුවචන කියනවා සිසිලසත් ලෝකේ තියෙන දෙයක්. උණුසුමක් තියෙන එකක්. ඒ සිසිලස සහ උණුසුම දෙකම බලගන්න පුළුවන් අපිට තියෙනවා අපිට හැකියාවක් තියෙනවා. ඒකට සිසිලස වේවා උණුසුම නොවේවා කියලා ගතියක් ඇති වෙන එකත් අපේ සිසිලස වගේම සත්‍යයක්. අපි ප්‍රතික්‍රියා කරන අපේ සත්‍යය. ඒ සත්‍යය දකින්න. අපි ප්‍රතික්‍රියා කරනවායි කියලා. ඒක දන්නවනම් يعني අපි ප්‍රතික්‍රියා අපි මේ කරන්නේ ප්‍රතිචාරය නෙවෙයි ප්‍රතික්‍රියාව කියන එක දන්නවනම් අපිට ඒකෙන් පසු ප්‍රතිඵල අපිට කර්ම විපාක වෙනකොට අපිට කලබල වෙන්න දෙයක් නැහැ මේක අපි බෙදාගෙන කාපු දෙයක් තියෙන අපිට ප්‍රතිචාරය හොඳ දෙයක් ප්‍රතික්‍රියාව නරක දෙයක් නමුත් අපි දැන් ඉන්නේ ප්‍රතික්‍රියාවක නෙවෙයි කියලා කාටවත් කියන්න බෑ සතියෙන් කරන්න ප්‍රතික්‍රියාවක ඉන්න බවට අපි එන්ලයිටන් කරනවා අපි ඒකට කියලා දෙනවා දැන් අපි ඉන්නේ ප්‍රතික්‍රියාවක අපි ඉන්නේ අවිශ්චිච්ච ගතියක. ඒකේ ඉන්න තාක් කාලෙකට සත්‍ය දකින්න බෑ. අපි දකින දේ නෙමෙයි අපි දකින්නේ අපි දක්වන ප්‍රතික්‍රියාව තමයි බොහොම වර්ණවත්ව සමීපව උත්සන්නව ආසන්නව අපිට පේන්නේ. එහෙනම් ඕක කරන්න පුළුවන් මේ භාවනා කරන වෙලාවට පුළුවන්. අනිත් වෙලාවෙ කොහොමද ඕක කරන්නේ? භාවනා කරන වෙලාවේදීත් භාවනා කරන වෙලාවෙදිත් කරන්න පුළුවන් නම් මම සතුටු වෙනවා. මොකද මේක මේකට ඕනේ කරලා තියෙන්නේ අපිට පෙන්ලා දෙන්න මේ ස්වභාවය එක චිත්තක්ෂණයට හරි පෙන්ලා දුන්නොත් ඒකෙන් යම් කිසි විදියකට අපිට පේන්න පටන් අර ගන්නවා මේ ලෝකයේ උණුසුම සිසිලත අප කෙරේ දඬුවම් දීමේ අදහස කියනව නෙවෙයි. ඒක දඬුවමක් කරගන්න ප්‍රතික්‍රියා මාර්ගය. ඒ උණුසුම සිසිලසේ පණවිඩයක් නැහැ. අපි ඒක පණවිඩයක් බවට පත් කරන මම කාලකන්ණියෙක් කරගෙන මේක මට වද දෙනවා කියලා කියන්නේ උණුසුමේ සිසිලසේ ඇට්‍රිබියුෂන් යන්නේ අපි දක්වන ප්‍රතික්‍රියාව එකක් කියලා දැනගත්තාම මේ අහක යන එකක් ඔඩොක්කේ දාන කනවා කනවා කිව්වට පස්සේ තේනවා කවුරුත් අපිට වද දෙනව නෙවෙයි. අපි ස්වභාව ධර්මයෙන් ධාතු මනසිකාරයේ වදයක් පමුණවා ගන්නවායි කියලා. ඒක එක චිත්තක්ෂණයක් දැක්කොත් ඇති කියලා කියනවා. ඒ කියන්නේ මේ හොඳට මේ වගේ ඝන වහල ආකාශය වැහිලා තියෙන වෙලාවක අපිට කොතනකින් හරි පෙන්වන්න පුළුවන් නම් මේක අන්ධකාර වුණාට සූර්යාගේ වෙනසක් වෙලා නැහැ. මේ වලාකුළු තිමිර පැටලෙන් එහා පැත්තේ සූර්යා බබලනවා කියලා පෙන්වන්න පුළුවන් නම් එයා දන්නවා මේ ගැන තිබුණට මේ වෙලාවේ සූර්යාට බාධාවක් වෙලා නැහැ. අපිට මොහොතකට පෙන්වන්න ඕනේ මේ වලාකුළු වලින් එහා පැත්තේ සූර්යා පුරුදු විදිහට ඉන්නවයි කියන එක. දැන් මෙහෙම ඉන්නකොට අපිට වෙන්නේ දැන් සූර්යා නැති වෙලා වගේ කියලා අපිට හිතෙනවා. එහෙම එකක් නැහැ. නිසා ධාතුන්ගේ භාව, සාතුන්ගේ ස්වභාව, ධාතුන්ගේ ගති අපි එව්වට ආගයකට බර දුන්නත් නැතත් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ කිසි දෙයකට එල්ල වෙලක් නැහැ. කාටවත් වදයක් දෙන්න අර මේ ධාතුන්ගේ එහෙම දෙයක් නැහැ. අපි විහිං ඒකට කඩා බැනීම නිසා අපි අතපය තුවාල කරගන්න. කඩා නොපෙනී ඉඳීමේ හැකියාවක් තියෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ සාධාරණෝ කියලා දෙන්නේ. ඒ ධාතුන් කෙරෙහි ප්‍රතික්‍රියා නොකර ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඒක තමයි යෝගාවචරය කියලා කියන්නේ. ප්‍රතික්‍රියාවේ ඉඳලා ප්‍රතිචාරය දක්වා වෙනස් වෙනවා. ප්‍රතිචාරය කියන්නේ ජීවියාගේ ලක්ෂණ. ප්‍රතික්‍රියාව කියලා කියන්නේ තණ්හා මාන දිට්ඨි ලෝභ දෝෂ මොහ තුනේ ලකුණ. අන්න ඒක මේක කවුරු කරපු දෙයක් නෙවෙයි තමන්ම කරගන්න එකක් කියලා පෙන්ලා දෙන එකයි සරුවචනංශ මේ විපස්සනාවෙන් කරන්නේ. අපි හිතන්නේ මේ අපිට මේ අවිල්ලා තියෙන ව්‍යසනය දුක කවුරු හරි කරපු දෙයක් කියලා. එතකොට අපි ඒ පුද්ගලයා හොයන් කියලා වෛර බඳිනවා නඩු කියනවා ඇපිල් යනවා নানা ප්‍රදේවල් කරනවා. ඒත් අද්දුම ගාන මේ කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨියවත් තියෙනවනම් මේ ඉතින් මේ ගත්කල් වලට නෑ වෙන්නේ මේවා ඉතින් වෙන්න ඕනේ සවිතා චේතනික මනසකටනේ ඒකට ඉන්නේ හේතුඵල ධර්මයක් එහෙම නැතුව මේ අපාය පොතේ කවුරු හරි ළම ලියන ඉඳලා අපි අපායට යොමු කරනව නෙවෙයි එතකොට අපිට අනිත් මිනිස්සුන්ගෙදී ඒගොල්ලොත් හේතුඵල ධර්ම ඒගොල්ලොත් දුකටපත් වෙනවා මාත් දුකටපත් වෙනවා අපි ඒ නිසා මේ මගෙන් පරිබාහිර වූ හේතු හොයන්න යන්නේ නැහැ දහසමනස්කාරය ඇතුළත හේත් නමලා කියනවා සිද්ධියක් සිද්ධ වෙන්නේ කම්මජ චිත්තජ උතුජ ආහාරද කියන හේතු හතරෙන් ඉතින් මේ වෙලාවේදී නරක දෙයක් අපිට සිද්ධ වෙනවා නම් ඉතින් අපිට හිතා ගන්න පුළුවන් ඒ ඍතු කෝපයක්, කර්ම දෝෂයක් කියලා ඒක බලන්න හදනවා මිසක් අය ඒක ක්‍රියාත්මක කරන අලුගෝසුවත් එක තරහ වෙලා වැඩන්නේ. සදස්වහන්සේට අසනීපයක් වුණොත් කියනකොට ඒක අපිට බලන්න පුළුවන් ඒක ධාතු කෝපයක් කියමුකෝ සෙම් වාපිත්‍යම් කිපිලා. ධාතු මනසිකාරේ. ක්‍රියා කිරීම අසනීපයක් වෙන්න එපායි කියන එක ඒ අපි හදාගත්ත දෙයක්. ඒ කියන්නේ මම ඉන්න නිසායි අපි එකට වෙන්න හදන්නේ. දැන් අහුවටලා ගලක් රත් වුණාට අපි ගලට උණ මලින්න හදන දෙයක්වත් පැන්ඩෝල් පොවන්න යන්නේ නැහැ අපිට වුණොත් තමයි අපි ඒක ගණන් අරගන්නේ. එච්චරයි. ඒක නිසා මේක ඇති කරගත්තට පස්සේ ඉතින් අපි එකකින් පටන් ගත්තට පස්සේ ඉතින් පටලයි පටලයි පටලයි පටලයි දිගට යනවා. මොකද අපි දිගටම ප්‍රතික්‍රියාවෙන් ප්‍රතික්‍රියාවට තමයි යන්නේ. ඒක සරුවචනංශ පෙන්නන උම්මාදයක් විදියට, පිස්සුවක් විදියට නැත්නම් හීනක මේ ජීවත් වෙන්නේ. ඇත්ත ගැරලා බැලුවොත් ඇත්තට මේ ධාතුවෙන් එන ගුණය දරන්න පුළුවන්ක මොකොත් අපිට තියෙනවා. දරුවා නම් එතරම් නඩුවත් ඉවරයි, විනිශ්චය ඉවරයි. අපි එහෙම නෙවෙයි හිතන්නේ මේක හේතුව අසවලා. අසවල් දේ. ඉතින් ඊට පස්සේ අපිට ඒකත් එක්ක තරහක් එනවා නරක දෙයක් නෑ. හොඳ දෙයක් නම් ඉතින් මනාපයක් එනවා. ඒක සේරම අපි විහිං ඇති කරගන්න දේවල්. ඒ නිසා ජීවිතේ මල් විහිම්පල්. දැන් සාමාන්‍ය කෙනෙකුට නම් එහෙම කිව්වට හරියන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ නෑ නෑ අපිට මල්මයි ඕන කරන්න කියලා. නමුත් භාවනා කරන එක නා දැනගන්නවා මේ තියෙන දේවල් දාගෙන අනාගෙන අපි දෙයියන්වත් බනිනවා, ආණ්ඩුවටත් බනිනවා, ඍතුවටත් බනිනවා. ඉතින් අන්තිමට ඔළුව අවුල් වෙන එක විතරයි වෙන්නේ. බුදුරජාණන් ශ්‍රී කිනා කිසියම් දෙයක් නෑ. උඹ උඹේම දේවල් මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක වෙච්ච හේතුඵල ධර්මයේ හොයනකොට දේවල් වලට ප්‍රතික්‍රියා කරන වෙනුවට ධර්මතාවයක් අවබෝධ කරගන්න. සතියෙන් තමයි මේ විදිහට අර ඇති හැටිය දැකීම එහෙම නැත්නම් දෙයකට ප්‍රතික්‍රියා විරහිතව බැලීම choiceless awareness කියන එක නැත්නම් evenly suspended attention කියලා දැම්මට පස්සේ අපි ඒක දිහා බලන්නේ පරිශනාගාරයක විද්‍යාඥයෙක් පරිශනාවක් කරනවා වගේ. මට හොඳ නරක හරි වැරදි කියන දේවල් පරිබාහිර කරලා. එපැයි එතකොට ඒකේ මේ සිලිලාරේ රසවත් ගතිය නැති වෙනවා. අන්න ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ මං හිතන්නේ. අපිට ඕන කරලා තියෙන්නේ මේකෙන් මේ මගේ මගේ මමයට ලකුණු ටිකක් වැටෙන්න ඕනේ. මමයා ජස්ටිෆයි වෙන්න ඕන. අර සතියට ගියාට පස්සේ ජස්ටිෆිකේෂන් එක නැතුව යනවා. සම්මාදිට නිරායන් වාස්සේ මගරාජ බ්‍රාහ්මණයන් දේශනා කළ ශුද්ධතාවය දකින්න සියලු ලෝක ධර්මයන් රූප ධර්මයන්ගේ නාම ධර්මයන් වශයෙන් ඒ ශුන්‍යතාවේ කියන්නේ දෙන්නේ නැතිවද ඔය ඒකෙදි කියන්නේ ශූන්‍යයි කියලා කියන්නේ සක්කාය දිට්ඨියෙන් ශූන්‍යයි ආත්ම දහසෙන් ශූන්‍යයි ඒ දේවල් නිකන් මේ සාමාන්‍ය යන පෙරහැරක් වගේ ධර්මතා වගේක් යනවා ඒක මේ හොඳ නරක හරි වැරදි කියලා අපි එකට පැටවුවොත් තමයි අපි එකට වග වෙන්න ඕනේ ප්‍රශ්නයක් මතුවෙන්නේ නිකන් ආත්ම භාවයෙන් ශූන්‍ය බවක් සක්කාය දිට්ඨියෙන් ශූන්‍ය බවත් මම කියන දේෙන් ශූන්‍ය බවක් දැක්කට පස්සේ ඒ දේවල් ඒක වුණාට අපිට මගේ නෙවෙයි නැත්තම් ඇස් තිබුණට අන්ධෙක් වගේ ඔය බලන්න ඉන්න පුළුවන් කමක් නැහැ. කන් තිබුණට බීරෙක් වගේ බලන්න ඉන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි ඒකත් එක්ක පැටලව ගන්න අපි අර පුංචි ළමා කතාවක් නේ තියෙන්නේ අර මේ හිවලෙක් කරන්නේ මේ පාරයිනේ මේ කොල්ල බබෙක් තියලා යනවා. ඉතින් හාවෙක් සෙල්ලම් කර කර ඇවිල්ලිවලා ඒ කෝල්ල බබගේ ගහනවා අතට එන්න බබා සෙල්ලම් කරන්නේ. ගහනකොට අල්ලනවා. ඉතින් ඊට පස්සේ යා කරන්නේ අනික් අතින් ගන්න. කකුලෙන් ගන්න. අනික් කකුලෙන් ගාලා අන්තිම ඔළුවෙමුත් ගන්නවා. ඒකට ඉවල ඇවිල්ලා කනවා. පාරයි ජීවන කෝල්ල බබා මුකුටද ගිහිල්ලා ගහන්නේ. ගැහුවට පස්සේ මොකටද කෝල්ල බබා අපිට පෙන්නයි ගියක බෑ. එහෙමනම් ඔන්න අනිකරම සාධාරණයි. ඒ කියන්නේ අපි වැටිච්ච එක සාද. දැන් මේක වෙලා තියෙන එක නෙවෙයි. කොහිදෝ තියෙන එකට ගහගෙන අපි දැන් මේ ඉලෙක්ට්‍රිෆයි කරලා තියෙනවා. ඕකට ඇඟිල්ල ගහලා ඉවරලා කෑ ගහලා වැඩක් තියෙන්නේ. උද ඒකට නෑනේ ආත්මයක් මේ ඇඟිල්ල ගහන එක නම් සිංහලෙද්ද බෞද්ධෙද්ද ගෑණියක්ද පිළිමද ගැව්වොත් ඉවරයි. එච්චරයි. ගහන්න සිට පයිවන්නේ. නිසා ප්‍රතික්‍රියාවෙන් තමයි මේ මේ අපි ඇති කරගන්නේ කියන එක නැත්තම් මේ කොහොමද ඒ කියන්නේ මේ මාළු බිල්ල මාළු බිලිකොක්ක තියෙන්නේ. ඒ බිලිකොක්ක තියෙන්නේ මොන හරි දෙයක් වටනොත් ඇමිනෙන ස්වරූපෙනේ. මේ පැත්තට ඇමිනවා මේ පැත්තට ඇමිනවා මෙහෙරට ඇමිනවා. මේක කෙලින් වුණාට පස්සේ ඉදිකටක් වගේ එකෙන් මාළු පිළිබඳ බෑ. ඉදිකටේ මාළු පිළිබඳ බෑ. මොකද ඒක මාළුවක් කෑවත් ගලවල ගන්න පුතේ කියන්නේ මේ හැකිල්ල මේ සංයෝජන ධර්ම ඍජු කරන්නේ. ඒකට ඒක ඇනුණත් පැටලුවත් මොන වුණත් කවදාකවත් ඒක මේ දෙක පැටලව ගන්න ගතියක් නැහැ. ඉතින් අර බක්න කතාවක් කියනවා මේ මිනිසෙක් හිටියලු පාරායිනේ හතරම ප්‍රසිද්ධ නගරයක පාරායිනේ තියෙන මාළු වතුරකඩකට බිල්ලක් දාගෙන මිනිහා බලාගෙන ඉන්නවලු. ගාණක් නැතුළු බලාගෙන මිනිස්සු බැලුවලු මලකේකත් මාළුවෙක් කවදාකවත් හම්බෙන්නේ නැහැ. ඒවල මිනිහා මේක දාගෙන උස්සලා බලනකොට අගට ඉදිකටක් ලුකට ගහලා තියෙනවා. බිලිකොක්කක් නෙවෙයි. ඉතින් මිනිස්සු කියලා කදාලා බලන මිනිස්සු උඹ මොකද්ද කරන්නේ? මාළු ඕනනම් ඔකට බිලිකොක්කක් දාපන් කියලා. අරකට මේ මූණ දේවල් වල සීරියස් ආය අරක දාගෙන බලාගෙන ඉන්නවානේ. ඉතින් මේ මිනිස්සු ඒසොල් මොකක් හරි මේක මම දන්නේ නැති එකක් ඇද්ද දන්නේ නැහැ කියලා ගිහිල්ලා ආර්චි මහත්තයට කිව්වා. ආර්චි මහත්තයා ඇවිල්ලා කිව්වලු දැන් තමුසේලා මිනිස්සුකුත් කිව්වනේ ආගේ ආසාව තියෙන්නේ මාළුවෙක් අල්ලන්න නම් පොට කරුණා කරලා බීඩියක් දාන්න එක. දැන් මෙහෙම බල්ලෝල අරක බලලා මාළුවෙක් නැහැ. ඉතින් බලාගෙන ආර්චි මහත්තයා බල්ලෝ කියලා කොරළි මහත්තයට කිව්වා. කොරළි මහත්තයාත් ඇවිල්ලා ඉතින් බොහොම වැදගත් තාලට කතා කරලා කියලා තියෙනවා. මේ ඇත්තට අනිත් මිනිස්සුත් මහලු වල්ලන ඒ කට්ටිය මහලු බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලෝ නිසා බිලියක් දානවත් බිලියක් දාන්නේ කියලා. ඊට දිසාපතිට ගියා. දිසාපතිත් ආවලු. ඊපස්සේ ඔක්කොමලා දිසාපතිලා ඇවිල්ලා බලුවාට පස්සේ මිනිහා සීරියස් අරක දාගෙනම ඉන්නවා. ඊපස්සේ ගිහලා රජුරණ කිව්වා. රජුරෝ කිව්වලු වෙන මොකක් හරි කියලා පෙරහැරක් ලැහැති කරා. ලැහැති කරගෙන පෙරහැර පෙරහැර ගිහින් තෙන්න ගිහලා රජුරෝ බහැලා ඇවිල්ලා රතු කරලා මේ මොකද කරන්නේ කියලා. මේ මොන දිහා බැලුවා ඊට පස්සේ මිනිහ වරින් වර අරන් අර බලනවලු ඊට පස්සේ ඕක මේ බිලි කොක්කක් දානවා ඔය ඉදි කට්ටට අහුවෙන්නේ ඊට පස්සේ මම මේ මාළු නෙමෙයි මම මේ රජ කෙනෙක් බාන්න හිටියේ ගිල්ලට අහු වෙනනම් අහු වෙන හිමිකඳ ගහන මාළුවේ. ඒ කෙලින් කළා දැම්මොත් ඔය පොඩි දෙයක් අහු වෙන්නේ අහු වෙන අන්තිම. ඒකදී මතක තියාගන්න මේක කියන්නේ කායික වේදනාවද දැනෙන්නේ නැත්නම් පොළොව පෑගෙනකොට දැනෙන ඝනකම සීසුතකමද කියන වචනේ ක්වොලිෆයි කරන්න ඕනේ. දැනෙන්නේ වේදනාවක්ද? කියන්නේ කායික වේදනාවක්. කායික වේදනාවක් නෑ. හොඳයි කායික වේදනාව කියන එක තව පොඩ්ඩක් ඩිෆයින් කරන්න. එතකොට මට ප්‍රශ්නේ තේරෙනවා. කකුල වේදනාව. කකුලේ මස් පිටුවල වේදනාව. ඔය ඒක සක්මණේදී විතරක් නෙවෙයි ඕන වෙලාවක එන්න පුළුවන්. පරියන්කෙදිත් එන්න පුළුවන්. ඔය එතකොට අපිට ප්‍රශ්නේ කරන්න වෙන්නේ පරියන්කේදී හෝ සක්මනේදී හෝ වේදනාවක් ආවොත් ඒක මේ වේදනානුපස්සන වශයෙන් මෙනෙහි කරනවද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මම පටලවා ගත්තේ විඳීම කියන ප්‍රශ්නේ වේදනාව කියන වචන දෙක පාර්ථගන්නලා නැති නිසා. ඒ වේදනා ප්‍රශ්නේදී මේ මොකද්ද විශේෂ විපස්සනා භාවනා කරනකොට ඒක උපක්‍රමයක් තියෙනවා. සමත භාවනා කරනකොට උපක්‍රමයක් තියෙනවා. අපි මෙතෙන්දි ගන්න විපස්සනා ක්‍රමය. විපස්සනා ක්‍රමේදී අපි පරියන්කේ හෝ වේවා සක්මන් හෝ වේවා අපිට මූල කර්මස්ථානයක් තියෙනවානේ මේ වේදනාවෙන් පරිබාහිර වූ. මොකද වේදනාව නාම ධර්මයක් අපි කර්මස්ථාන ගන්නේ රූප ධර්මයක්. ඒකට සක්මනේදී නම් කර්මස්ථානේ වෙන්නේ දකුණු පාය, වම් පාය, දකුණු පාය, වම් පාය. ඒක දකුණු පාය තියෙන කොටත් විඳීම් වගේක් තියෙනවානේ. උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති කියලා. ඒක බල බලා ඉන්නකොට ඔන්න අර වේදනාව මතුවෙනවා. මතුණාට පස්සේ අවස්ථා තුනකින් විස්තර කරතයි. එකක් තමයි එහෙම ඇවිදිනකින් ගන්න විඳීම් පවතිද්දිත් මේ වේදනාව තියෙන්න ඇති. නමුත් එයා ප්‍රබල වෙනකන් අපිට ඒක බාධාවක් උනේ නැහැ. ඒ නිසා පයෙන් ලැබෙන වින්දන එක මට්ටමක තියෙද්දි මේ වේදනාව කොහරි ඉඳලා තියෙනවා. හැබැයි අපිට ප්‍රශ්නයක් නෑ මොකද මේක හොඳට තේරෙනවා මේක හිතියේ නෑ. නමුත් මේ වේදනාව දුක් වේදනා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් නගිනවා. නැගලා මේ උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති කියන විඳීම හා සමසම එනකොට අපිට අභියෝගයක් වෙනවා. ඊට පස්සේ මේක අභියෝගයේ ඉක්මවල යනවා මේ පයේ දැනෙන වේදනාව විඳීම වලට වැඩිය දුක් වේදනාව ප්‍රකට වෙනවා. එතකොට අපිට කතා හැකි පයෙන් ලැබෙන විඳීම වලට අඩු වේදනාව කියලා එකක් තියෙනවා. සම වේදනාව කියලා එකක් තියෙනවා. ප්‍රකට වේදනාව කියලා එකක් තියෙනවා. මම මේ වේදනාව විඳීම කියන වචන දෙක දැම්මට පස්සේ පටලවෙයි. ඒත් මම කියනවා ඉවසිල්ලෙන් අහගන්නයි කියලා. ඉතින් එහෙම වෙනකොට කියනවා මේ ප්‍රශ්නේ මතුවෙන්නේ පයෙන් ලැබෙන විඳීම වලට අඩු වේදනාව තියේදී නෙමෙයි ප්‍රශ්නේ මතුවෙන්නේ අපිට. සම හෝ ප්‍රකට වෙච්ච වෙලාවේ. සම වෙච්ච වෙලාවේදී නම් කියනවා පයෙන් ලැබෙන විඳීමම මෙනෙහි කරන්න කියලා. මේකට තන දෙන්න එපයි කියලා. දුන්නොත් මෙයා ලොකු වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම නෙවෙයි. විඳීමුත් තියෙනවත් වෙන්න පුළුවන් නොතිබෙනත් පුළුවන් නම් වේදනාව ඉහළ නැගලා. අන්න එහෙම වෙනකොට අපිට වෙන කරන්න දෙයක් නෑ. අපේ අවධානය ඉබේම අරකට යනවා. ඒ කියන්නේ අපේ ජීවිත ආශාව නිසා ඩිෆෙන්සිව් සිස්ටම් එකට කියන බොඩි නොලෙජ් කියලා කියනවා. අතෙන්ද යනවා. එතකොට අපිට වුමනා තිබුණත් අර පයේ විඳින් බඳින්න බෑ දැන්. මේ වේදනාව තියෙනවා. එතකොට මේක සඳහා අපි කොහොමද විපස්සනාය සකස් වෙන්නේ? අපේ අවධානය දැන් පතුලේ තියන්න බෑ. මොකද මේ වේදනාව පතුලේ නෙවෙයි තියෙන්නේ. ඒ නිසා අපිට පතුලේ තියෙන අවධානය වේදනාව තියෙන තැනට ගන්න වෙනවා. අපි කියමු දකුණු දන හිසේ කියලා. එතකොට අපිට පුළුවන් අර භාවනා කරගෙන ඉන්නකොට තිබුණ හැපෙන තන වශයෙන් තිබුණ පාදේ නෙවෙයි අපි හිත තියන්නේ දකුණු කියලා. ඊට පස්සේ මේ වේදනාවේ ස්වરૂපය අපිට බලන්න පුළුවන් මේක පුච්චනවා වගේ එකක්ද? කපනවා වගේද? මිරිකනවා වගේද? මොන විදිහට දෙන්නේ කියලා ඒකේ ස්වභාව ලක්ෂණ බලන්න පුළුවන්. දැන් ඒකට සක්මන නෙමෙයි ප්‍රධාන වෙලා තියෙන්නේ වේදනාව ප්‍රධාන වෙලා තියෙන්නේ. එතකොට යෝගාවචරයක් නම් සතිය හොඳට දියුණු කරන සතිය ඒක විපස්සනා හොඳ නම් එයාට කියනවා දැනුත් ඉන්න විපස්සනාවම තමයි. මේ සතියත් සතියම තමයි. හැබැයි අර පටන් අරගත්ත රූප ධර්මයක් නෙවෙයි දැන් අපි අදහන්නේ. අපිට වැටෙන්නේ දැන් නාම ධර්මයක්. ඒක නිසා මේකටත් ද්වේෂය පහළ වුණොත් පරාදයි. මේක නොවේවා මේක මකන්න ඕන කියන ද්වේෂය පහළ වුණොත් මේක බලන්න බෑ. මොකද බලන්නේ මේක උඹ නොදකින් කියන හැඟීමෙන්. ඒ නිසා වේදනාව මෙනෙහි කරන්න නම් සාධාරණව. ඒ කියන්නේ විපස්සනා වලට මේකත් එක්කම මේකට තියෙන द्वේෂය දකින්න යෝගාවචරය උනන්දු වෙන්න ඕන. වේදනාවක් එනකොට එන්නේ ඒක නොදකින් නොබතා නොදෝමකින් කියන හැඟීමක් යට තියෙනවා. මේක තියෙන තාක්කල් මෙනෙහි කිරීම යන්නේ නැහැ කියනවා හිතෙන්නේ. දැන් පහේ ඒවට එහෙම නොදකින්න ඔබතන්නේ ඔය මධ්‍යස්ථ වේදීන්නේ. ඒ නිසා මේක බලනකොට විශේෂයෙන් කියනවා වේදනාව තියෙන හිත තියන්න ඒකල වේදනාව මෙනෙහි කරන ගමන් සැලකිලිමත් වෙන්න කියනවා. මේක කෙරේ ඇත්තා වූ ද්වේෂයක් ඇතිව වැඩ ගන්නවා. අනුසේ මට්ටමේ. අන්න ඒක දැකගත්ත දවසේ හොඳට තේරෙන පටන් ගන්නවා මේ වේදනාව අපිට යට කරගන්න බැරි අපි මෙතෙක් කල ද්වේෂානුසය අමතක කරලා මේකත් එක්ක හැප්පෙන්න යනකොට ප්‍රතික්‍රියාවක් යන්නේ ද්වේෂෙන් ද්වේෂයෙන් වැහිච්ච හිතකින් අපි මෙනෙහි කරන්නේ. නිසා මෙතන දෙතෑවර මෙනෙහි කිරීමක් ඕනේ. එකක් තමයි අනුසේ වශයෙන් වැඩ කරන ද්වේෂය. දෙක තමයි වේදනාවේ කපන පුච්චන මිරිකන හරින තත්ත්වය. ඒ නිසා අර සාමාන්‍ය පාය සක්මන් කරනකට වැඩිය මේ විවිධාංගීකරණය වෙච්ච සත්‍යයක් ඕනේ මෙතෙන්ද. එහෙම නැත්නම් අපිට මේ අනුසය දැක ගන්න බැරි වෙනවා. අනුසය දැක ගන්න බැරි වුණොත් හුඟක් වෙලාවට අපිට මේ වේදනාවේ මුලැමැදාග ඉවසිල්ලෙන් සාවධානව බලා ගන්න බැරි වෙනවා අපේ හිතේ ටෙන්ෂන් එකක් නැගිනවා. ඒ ටෙන්ෂන් එක එන්නේ ආතතිය එන්නේ අර අනුසය කෙලෙස නිසා. කෙන්ද කෙන්ද දැනෙන ඒ වේදනාව ඒක තාලයක් වශයෙන් Tamanට තේරෙන මෙන්න මෙහෙම තමයි වෙන්නේ මෙහෙම තමයි වෙන්නේ ඒක ඒක දිහා ආ කිසිම මේ ද්වේෂයකින් තොරව ද්වේෂයකින් තොරව ඒක කලාවකට බලාගෙන ඉන්නකොට මම කියන්නේ එතකොට වේදනාව තියෙන මේ මට්ටමේ කියලා. විඳීම් වලට යට මට්ටමේ වේදනාව තියෙනවා. ඒක දරිය හැකි. එතකොට ඒක විපස්සනාට අහු වෙනවා. එතකොට නාම වශයෙන් එක දකින්න පුළුවන්. ඔය ඒක ඇත්තටම ඒක දකින්න එතකොට තියෙන්නේ මේ පොළවේ හැපෙන උණුසුම් සිතිල් ගති කම්පන චන්තර ගති පටවි ධාතු ආදී ධාතු මනසකාරය සිද්ධ වෙන්නේ මේක මත වෙන්නේ ඒ වගේ පේන රූප ධර්මක හේතුවක් නිසා නෙවෙයි ඒක පේන්නේ වේදනාව වශයෙන්. නමුත් මේ වේදනාව දරාගෙන වේදනාව තියෙද්දි අපිට මූල කර්මස්ථානට යන්න ඉඩ තියෙනවා. වරින් වර මෙයා එනවා යනවා. එහෙමනම් වේදනාව නැතිව සක්මන් බලනකට වැඩිය දක්ෂකමක් තියෙන්න ඕනේ වේදනාව තියෙද්දි සක්මන බලන්න. හැබැයි මේ කියන්නේ වේදනාව සාමාන්‍ය විදීම වලට වැඩිය පල්ලෙහා මට්ටමක තියෙන අභියෝගශීලී නැති එකක්. මේක අනිවාර්යයෙන්ම යෝගාවචරයට පරියන්කෙත් එනවා. සක්මනෙත් එනවා. එදින්දා වැඩ කරනකොටත් එනවා. වැඩ කරනකොට යම් කිසි කෙනෙක් ගාම හැඟීමක් තියෙනවා නම් එන හැම වේදනාවක්ම මෙනෙහි කළ යුතුයි, එන හැම සද්දයක්ම මෙනෙහි කළ යුතුයි, හැම හිතිවිලක්ම මෙනෙහි කළ යුතුයි කියලා එයා කරන්නේ ඒක බාධාවක් නොවුනත් මෙනෙහි කරන්න යෑමෙන් බාධාවක් ඇති කරගන්න. මෙතන මෙනෙහි කරන්න ඕනේ දකින්න අරින්න පුළුවන්. මෙනෙහි කරන්නේ වම දකුණ. මේක පේන්න අරින්න පුළුවන්. ඉතින් අර සමහර ඉන්නවා විපස්සනා කරනකොට එන හැම වේදනාවක්ම මෙනෙහි කළ යුතුයි, හැම සද්දයක්ම මෙනෙහි කළ යුතුයි, හැම හිතවිල්ල මේ මේ හිතවිල්ලක්ම මෙනෙහි කරවි කියලා නෑ. දැරිය හැකිනම් මේ වේදනා හිතවිලි සද්ද දැරිය හැකිනම් අපි මෙනෙහි කරන්නේ මූල කර්මත්තාන. ඒක මූලාශ්‍රමනේ මෙනෙහි කරනවා මේක පේනවා. අමතර ලාභයකට ගන්න. මේකට හැබැයි අතනින් ගලවලා මෙතෙන්ද හිත යොදවන්න ඕනකමක් නැත්තේ. ඒක මේ මේ ඒ විදිහට හරියට මේ මහසි භාවනා ක්‍රමේදී ඒ ස්වාමීන් වහන්සේලා උපදේශ පන්ති දෙනවා වේදනාව පිළිබඳව ප්‍රශ්නේ හරියට ඇහුනොත් තමයි උත්තරේ කියලා දෙන්නේ. ප්‍රශ්නේ කියන්නේ මම ආනාපාන කර කර ඉන්නකොට මම ඉන්න බවට දැනීමක් තියෙනවා මට. දැනෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ මට ආනාපාන දිගේ යන්න පුළුවන්. සමහරලාට යනකොට සද්ද ඇහෙනවා කුරුල්ල කෑ ගහනවා පලාගිරා සද්ද ඇහෙනවා. ඒක ආනාපානට තර්ජනය කරන්නේ නෑ. ඒක ඒක ඇහෙන්නදරලා අහනවයි ඇහෙනවයි දෙකේ වෙනස දැනගන්න ඕනේ. බලනවා සහ පේනවා කියන එක වෙනස දැනගන්න ඕන. වේදනාව කියන එකේ අමාරු විඳිමනය අකර්මක සකර්මක ભેදෙට දාන්න අමාරුයි. එහෙම දැනගත්තොත් ඇහෙන සද්ද වලින් කාදාකත් වෙට ප්‍රශ්නයක් නැහැ. අහන්න ගියොත් තමයි අවධානය කැඩෙන්නේ. පේන රූප වලින් කාදාකක් කෙලෙස උපදින්නේ නැහැ. බලන්න ගියොත් තමයි කෙලෙස උපදින්නේ. චේතනා පහළ වෙන්නේ ඒ ටිකට වග වෙන්න ඕන. ඒක අපේ account එකට වැටෙනවා. පේන දේවල් වලින් අපිට කවදාකවත් අපේ කෙලෙසන්න බෑ. අපිට ඇහෙන දෙයකින් අපි කෙලසෙන්නේ නැහැ. අහන්න ගියොත් තමයි චේතනාපූර්වකව ඒක අපේ account එකට වැටෙන්නේ. ඒක නිසා මේ භාවනා කරනකොට සතියින් යනකොට ඉස්සෙල්ලා නම් one thing at a time that done well කියලා එකකට තමයි අවධානය යොමු කරන්නේ. මොකද යනකොට පුංචි වේදනා, ශබ්ද, හිතවිලි අනන්තවත් දැනෙනවා, පේනවා, ඇහෙනවා. ඒකට නතර වෙන්නේ අපි. ඒක වෙන ගමන් යනකොට යනකොට තේරෙනවා එව්ව කොච්චර දුණත් බාධාවක් බාටපත් වෙන්නේ අවධානය දෙන්න ගියොත් තමයි. අවධානය කැඩුනොත් තමයි. මානසිකාරේ ගියොත්. මානසිකාරයේ තියෙන අරමුණේ නම් මේක කොච්චර තිබුණත් ඒකෙන් බාධා වෙන්නේ එතකොට අපිට විමුක්තියක් වැටෙනවා. විමුක්තියක් කියන්නේ මෙව්වා ඒක කියන්නේ මේ අර සර්වඥාන්සේ අවුරුදු බුදු වෙලා අවුරුද්දෙන් පස්සේ කිඹුල්ලත්පුරේට ආපු කතාව කියලා තියෙනවා අහලා තියෙනවනේ. ඊට පස්සේ එතන සාක්කියෝ එක්කෙනෙක්වත් වැඳලා නැහැ නේ වැඩි හිටියෝ. සර්වඥාන්සේ බාල කට්ටිය විතරක් වැඳලා තියෙනවා පිළි අරගෙනම නැහැ. ඒක සාමාන්‍යයෙන් ඇති නෑදෑය කවදාකවත් අපිව බාර ගන්නෑ. ඒ ඒක ඇති. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා දෙනවා කවදාකවත් සාන්තුරේ ගමේදි බබලන්නේ නෑ කියලා. ගමේ ඕක ගත්තිරි කරපේක ඕක කවි බොරු කරන්නේ කියලා කවුරක්වත් කරන්නේ. කිතුලත් ප්‍රදීත ඔච්චරම වුනේ. කොච්චරද කියනවනම් ප්‍රාතිහාර්ය පාණ සිද්ධ වෙනවා බුදුහාමුදුරන්ට. මොකද්ද ප්‍රාතු පාපු ප්‍රාතිහාර්ය පොකුරු ඇස. පොකුරු ඇස තියෙන අදිෂ්ඨාන කෙරුවොත් වෙනවා අදිස්ථාන කෙරුවේ නැත්තම් දෙමෙන්නේ නැහැ. ඉතින් ඒකට කැමැති කට්ටිය එළියට බහලා අදිස්ථාන කළා දෙමෙනවා. කැමැති කට්ටිය කියනවා මට නොතෙමින්ට ලැබේවා කියලා. ඒ වගේ තමයි අපිට පේනවා අපි යනකොට පොකුරු වැහි වයින්නවා. වේදනාව එනවා, හබ්ද එනවා. කැමැති නම් දෙමෙන්න පුළුවන්. නොකමැති නම් සතිය දිනු කරපුවාට පස්සේ අන්න එතෙන්දි තේරෙන අපිට විමුක්තියක් තියෙනවා. කැමැති නම් ගන්න පුළුවන්, අකමැති නම් නිකන් ඉන්න පුළුවන් කියලා. සතිය නැති කෙනාට එන හැම කෙනක්ම කරදරයක්. හැම දෙයක්ම යා හිතන්නේ මේක මට බාධාවක් කියලා. සතිය පුරුදු කරන පුරුදු කරන අන්න විමුක්ති මට්ටම මාජින් එක එන්නේ එන්නේ එන්නේ ලොකු වෙන්න පටන් අරගත්තා වෙනවා. මරණ වේදනාව ආවත් ආනාපාන හිත තියන්න පුළුවන්. ඒකනේ රාහුල කුමාරට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. රාහුලය ආන මේ ආනාපාන 11 ආකාරයෙන්ම දැක්කනම් චාරිමක පස්සාසම්පි ඥානතෝව නිරුද්ධන්ති කියලා තියෙනවා. ඔබ ආනාපානේ හැම පැතිකටම ජීවත් වෙන වෙලාවේ දැක්කනම් අන්තිමට යන හුස්මත් දැන් මරණ බව දන්නවා ඒකත් යන්නේ සතියෙන් මරණ වේදනාව නෙවෙයි පේන වෙලාවේ මේ මගේ අන්තිම හුස්ම යනවා කියන එක දකින්න නිසා අර මරණ වේදනාවෙන් එන තියෙන භයානක බිල්ල බය කරන ගතිය නෙවෙයි සතියෙන් යන්න පුළුවන් එතන අපිට තියෙනවා සේෆ්ටි මාජින් එකක්. දේවල් ඇවිල්ලා කරදර කරාට ඒවල් කරදර වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ don't trouble troubles till troubles troubles you කියලා. කරදර ඔබට කරදර කරන තුරු කරදර කරදර කරන්න එපා. මේ අම්මලා දුක් ගන්නේ දරුවෝ හදන්නයි කියලා අයියෝ දාගන්න දමා ගැනීමලා සෝරි කියලා හිතෙනවා මට වෙලාවකට මම දන්නවා ඇත්තටම අනුකම්පාවෙන් කරන්න කියලා. ඒකට මම මේ මාතෘත්වයට මොනවක් කියනව නෙවෙයි. මේ අහා කියන කුණු කන්දල් දාගන්න යාට දරුවෝ අඬන්නේ ඉස්සලා කිරි දෙනවා. උන් ඇවිල්ලා යමක් ඉල්ලනකන් හිටපන්. ඉල්ලන්නේ ඉස්සලා උන්ට රක්ෂණයක් හදලා දීලා අනම්මන කරනොත් ඌට පේන්නේ ඒක ඌ හිරගෙට දාන්න හදපු හිරගෙදරක් වගේ. අවශ්‍යතාවය ඉන්නේ ඉස්සලා පැනලා අපි කියන්නේ පැනලා දෙනවා කිය. ඉතින් මේකට බුදුහාමුදුර මොකද කරන්නේ? කොච්චර කරුණාවක් දේව මොකද කරන්නේ මේ ඉල්ලගෙන කන පරිප්පුවක් නම් තියෙන්නේ. ඇදගෙන නහන නෑමක් නම් තියෙන්නේ. බුදුරජාණන් අවශ්‍යතාවයට මනුෂ්‍යකයි එල්ලුවට පස්සේ සලකන එක කරුණාවක්. හැබැයි ඌට අවශ්‍යතාවය දීලා සලකන එකට කියන්නේ වෙස්ටඩ් ඉන්ටරස් කියලා. ඒක වර්ස්ම කැතම දේ ලෝකේ තියෙන. වෙස්ටඩ් ඉන්ටරස් කියන්නේ අනුගුණයෙන් කිඹුල කඳුල හෙලනවා. ඒක ඒගොල්ලෝ වෙනුවෙන් plan කරනවා. ඒ මනුස්සයට ඕනකම නැහැ. ඒක මල වාතයක්. ඒ නිසා කතෝලික සභාව වෙනුවෙන් කතා කරපු අර මෙයා මේ බර්ටන් රසල් එයා කියලා තියෙනවා මුළු කතෝලික සභාවෙම මේ ම්ලේච්ඡ ජනතාව දේව භක්තිකේ කිරීමේ අවශ්‍යතාවයක් ඇති කරලා ම්ලේච්ඡයන් දෙක ඔලුවට දාලා ඒකේ අපේ ගැලවුම්කාරය අපි කියලා කියලා ඊට පස්සේ ඌගේ උට තුවක්කුව පෙන්නලා මේ කරපු අපරාධය විතරයි මේ වෙස්ටර් ඉන්ටර්සෙන් කරපු අපරාධය විතර මානව ප්‍රජාවට මානවයා කරපු වෙනත් ලෝක අපරාධයක් නැහැ කිය. මොකද වෙලා තියෙන අනුකම්පාව වාසියට අරගෙන අර මනුස්සයාට අනුකම්පාවෙන් දමලා ගන්නවා. නමුත් සතියෙන් අපිට කියලා දෙනවා අපිත් ඒ වගේ අපිට කරදර එන්නේ ඉස්සෙල්ලා අපි පැනලා ගන්න හදනවා. සද්දයක් එනකොටම ආනපන පැත්තක දාලා සද්ද අහන්න යනවා. රූප බලන්න යනවා. ඉතින් එතකොට එව්වා අර ඔටුවට ගේ දුන්නා වගේ ඔළුව දා ගන්නවා ඉස්සෙල්ලා. එහෙම ඊට මෙට ඇඟ ඇතුළට දැම්මම පස්සේ ගෙහිමියට එළියට යන්න වෙනවා. අන්න ඒකෙදි මේ වැඩපිළිවෙල ඒ යාන්ත්‍රණය හොඳට සතියෙන් පෙන්ලා දෙනවා. එතන වේදනාව එනකොට යම් මට්ටමක් තියෙනවා වේදනා ත්‍රෙෂෝල් වැලිය එකක් තියෙනවා. ඒ ත්‍රෙෂෝල් වැලිය එකට එනකන් අපිට වේදනා තියෙන බව දැනෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද අපි මෙහි එන්ගේජ්. මට්ටම ගිය ගමන් එයා ඇවිල්ලා දොරට තට්ටු කරනවා. ඊට පස්සේ කියනවා දැන් උඹට chance එකක් නැහැ. මම දැන් අරයට වැඩිය ලොකුයි. යා කඩාගෙන වදින ඇතුළට. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ කතා කරන්නේ. මේ යට මට්ටමේදී අපි ඒකට කෙසේ හැසිරිය යුතුද කියනවනම් ඒක තියේදී ඉවසා දරාගෙන මූල කර්මස්ථානේ යනකොට අපිට තේරෙනවා අන්න ඒ ආකල්පේ ඒකේට නිසි තැන තියලා යනවනම් අපිට මූල කර්මස්ථානයේ ස්වභාවික ලක්ෂණ දැනගන්න ගමන් ඇති වේගෙන එන වේදනාවේ ස්වභාවික ලක්ෂණ දැනගන්න අතුරු වාසියක් හම්බ වෙනවා. ඒ වගේම වේදනාව ඇවිල්ලා අපිට බාධා කරන තියෙන අවස්ථාව පොඩ්ඩක් ඈත් කරගන්න පුළුවන්. මේක තමයි විමුක්තිය පටන් ගන්න තැන. වේදනාව ඔය ඒකට කියනවා දෙතාවර මෙනෙහි කිරීමක් අවශ්‍යයි කියලා. එකක් තමයි අර මෙතෙක් විස්තර කරපු විදිහට ආනාපානේ නාසිකාග්‍රේ තිබුණ හිත ගලවන්න වෙනවා. වේදනාව තියෙන තැන අලවන්න වෙනවා. අලවලා දැන් මම ආනාපානේ නෙවෙයි බලන්නේ. මොකද බලන්න බෑනේ ඒක නෑනේ. දැන් වේදනාව බලන්න කියලා ඒකට යොමු කරනවා. යොමු කරනවත් එක්කම අපිට පේනවා ආනාපානතරන් සාධක හිතේ තියෙන යන්නේ නෑ. ඒක දිහා දකින්නේ මේක මල වාතයක් මේ අහ කන වෙලාවට මගේ ඇඟට හැප්පුණා කියලා බලන්නෙම අර කැඩෙන දීගේ හේව නැල්ලත් අතර පේනවා වගේ තමයි. ඒතර දැනගන්න ඕනේ මේ ද්වේෂානුසය වැඩ. ඒ නිසා මෙනෙහි කිරීම යන්නේ නැහැ. ඒක ටාගට් වෙන්නේ නැහැ. එතකොට අපිට දෙකක් මෙනෙහි කරන්න වෙනවා. පරිඋත්ථාන වශයෙන් තියෙන මේ කෙලෙසියත් අනුසය වශයෙන් තියෙන ද්වේෂයත් දෙකම දක්වපු දවසේ හිතනවා මේ මේ සෙල්ලම ජීවිතේ කලින් වෙලා නැහැ අපට. අපි මේකට බලලා තියෙන්නේ මේ ද්වේෂය. දැන් ද්වේෂයත් අහුවෙනවා වේදනාවත් අහුවෙනවා. ඒතර ද්වේෂය දකින්නකොටම අර තේරෙන පටන් අර ගන්නවා මේකෙන් තමයි මේ පික්චර් එක බ්ලර් කරන්නේ. clouded puddle වෙන්නේ මේකෙන්. ඒ නිසා ද්වේෂය මෙනෙහි කරගත්ත දවසේ පේනවා මේ වේදනාව වේදනාව වශයෙන් මෙනෙහි කරනවා නම් ඒක ආනාපානෙ වගේම අරමුණක් පමණයි. ඒක අනිවාර්යයෙන්ම තරහ වෙන්න දෙයක් නෙමෙයි. අන්න ඒ විදිහට මේකේ කෙහෙල් ගෙඩිය යදුනට පස්සේ පොත්ත ගලවලා මදේ විතරක් කනවා වගේ කෙහෙල් ගෙඩිය ඉදෙන්න ඕනේ ඒක ගලවන්න. අන්න එතින්දි ගලව ගන්න පුළුවන් තරක් යනවා. ඒකට කියන්නේ you get a distance from the pain කියලා. ඒ වේදනාව දිහා බලන්නේ අනුංග එකක් වගේ. බලනකොට පේනවා මේත් එක්ක වැඩ කරගන්න බැරි මොකද යටින් සහජාසයෙන්ම ඉබේම ද්වේෂයක් එනවා. ඒ ද්වේෂය ආවට පස්සේ අපේ ටාගට් එකට යන්නේ නැහැ බුලට් එක. මේක දැකපු දවසේ මේ ද්වේෂ අනුසය දැකපු දවසේ අපි මුළු ජීවිතේටම සංසාරෙටම මේ ඉස්සල්ලාම දකින්න දවස කොහොමද අනුසය කෙලෙසයක් ඇවිල්ලා අපිට බාධා කරන්නේ කියන එක. ඒක හැම වෙලාවෙම පර්වර්ෂන් එකක්. එන්නේ කොහොමද? අපිට සාදර මිත්‍රයෙක් වගේ. ද්වේෂය ඉන්නේ අපිට විරුද්ධ හතුරට නැගී හිටින්න වගේ. ඉතින් අපි හිතන්නේ ද්වේෂය බොහොම අපේ පක්ෂයට ආපු එකක් කියලා. නමුත් මිනිස්සු ලකුණු ගන්නවා. ඒකට කියන්නේ අපි ඒක ඒකේ වැඩ කරන්නේ මේ වංචනික ස්වරූපේ. ද්වේෂයේ වංචනික ස්වරූපේ ඒක නිසා මේ අපි අර බුදුහාමුදුරන්ගේ උපදේශය අරගෙන කලින් ලෑස්තිලා ගියේ නැත්නම් ද්වේෂය මෙනෙහි කරන්න අපි යන්නේ නැහැ. අපේ පැත්තට වැඩ කරන මනුස්සයා. මගේ මාව ඩිෆෙන්ඩ් කරන්න අපි එක්කනනේ කියලා. නමුත් මනුස්සයා තමයි සම්පූර්ණ අර ඇත්ත ඇති හැටි පෙනීම මායා කරන දේ. ඒ නිසා මේ වගේ දේවල් අපිට හිතන්න බෑ. කෙනෙක්ගේ ඥානකින් අපිට ගන්න පුළුවන් වෙයි කියලා. බෙහෙත් පෙත්තකින් ගන්න පුළුවන් වෙයි කියලා. ඉන්ජෙක්ෂන් එකකින් ගන්න පුළුවන් කියලා. බුදුහාමුදුරෝ සුවපත් වේවා කිව්වට එයි කියලා. බුදුහාමුදුර කියන මෙන්න මෙහෙම දෙතෑවර ෆයිට් එකක් මෙතන යන්නේ යටින් වැඩ කරන, හීනූලෙන් වැඩ කරන අර පර්වර්ෂන් එක දැකපු දවසේ ඒක කීයක් මෙහෙම මුළු සංසාරෙම එක සැරේයි දකින්න ඕනේ. ආයෙත් අමතක කරන්න බෑ මොන જાති කෙරුවත් මොකද ඒ තරම්ම ජීවිත ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා මේක. අපි ආසවස්තුවක් ආවට පස්සේ ඒකට බැඳෙන්නේ ඒ මේ ලෝභානුසය වැඩ කරන නිසා. රාගානුසය. ඒකත් දකින්නකොට මේ දේ නෙවෙයි අපිට වැදගත් වෙලා තියෙන්නේ අපේ අනුසෙමයි අපිට ලෝභ වෙලා තියෙන්නේ කියලා. අනුසය සෙල්ලම දැක්ගත්තට පස්සේ අපිට පේනවා අපි මේ මෙතෙක්කල් මිත්‍රය වශයෙන් මිත්‍ර ප්‍රතිරූපකයන්ට රැවටිලා තියෙන්නේ කියලා. ඒක කරන්න බෑ සීලයක ඉඳලා සමාධියක ඉඳලා සාමාන්‍ය මූල කර්මත්තාන දිනු කරපු දක්ෂයෙකුට අර මේ පාඩම විශේෂ ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා ඉතිරහට යනකොට හරියට ප්‍රශ්නේ විස්තර කරගන්න පුළුවන් නම් උත්තරේ එතනමයි. දැන් ඔය වේදනාව ඉස්සෙල්ලම එනකොට ද්වේෂෙකුත් ඇති කරගන්නේ නැතුව මේකට බැඳීමකුත් ඇති කරගන්නේ නැතුව උපේක්ෂාවෙන් බැලුවොත් ඔය එතකොට ඒක අරමුණක් විතරයි. එතකොට අර ඇවිදිනකොට උස් තද ගති මෙලෙ ගති දැනනවා වගේ මේකත් දකින්න පුළුවන්. එතකොට ඒක කියනවනම් වමෙන් දකුණට හිත ගියාට අසතිය කැඩෙන්නේ නැහැ. දකුණෙන් වමට හිත ගියට සතිය කැඩෙන්නේ නැහැ. ඒ වගේ සක්මණෙන් වේදනාවට හිත ගිය කියලා සතිය සමාධිය කැඩෙන්න ඕනේ නැහැ. කැඩෙන්නේ අනුසය කෙලෙසයක් ඇවිල්ලා මායා කරොත් විතරයි. ඒ නිසා එහෙම යෝගාවචරයකට අපි කියන වේදනාවත් එන්න ඕනේ එනවා. නමුත් මේ මේ පංචක ධර්ම වලට මම ඊට දෙන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම ඒ මනසට වැසිකිලි සක්මන් කරනකොට කැසිකිලි කරන්න ඕනේ. එයාට දන්නවා දැනට තියෙනවා වේදනාවක් තියෙනවා මට කැසිකිලි යන්න ඕනේ. ඒකට එයා ඒක දන්නවා. ගිහිල්ලා වැසිකිලි ගිහිල්ලා කැසිකිලි කරලා ආපහු ආවත් අර සක්මනේ ඒ වගේම කරන්න පුළුවන්. එහෙම නැති කෙනෙක් වැසිකිලියට යනවා එහෙදි වෙන මොනවා හරි දක්නවා එහෙන් තව තැනකට යනවා ඊට පස්සේ ආයෙම නිය සක්මන්ට එන්නෙත් නැහැ. ආවත් කියනවා සක්මන කැඩලා කියලා. කඩන්න ඕනේ නැහැ. අපි ඉස්සෙල්ලා තමයි පරියන්කේ කරන්නේ. ඊට පස්සේ ටිකක් කඩන්න ඕන තමයි සක්මනට යන්නේ. ඒක තවත් කැඩිලා ගියත් කඩන්න කොච්චර ඒගොල්ල නැටුවත් කඩා නොකර සිටීමේ කඩා නොගෙන ගැනීමේ හැකියාව බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙනවා. ආධුනිකයාට බෑ ටිකක් පුරුදු වෙනකොට කරන්න තියෙන්නේ උඹට පුළුවන් නම් කඩපන් මම ඉන්නව කඩන්න නැතුව කියලා අපි අභියෝග කරනවා. අධික රාග දනවන අරමුණක් ආවත් දැනගෙන යනවා නම් අධික ද්වේෂ දෙන තැනකට ආවත් දැනගෙන යනවා නම් බුදුහාමුදුර කියනවා අරසයි කියලා. අපි ඒක සූදානම් නැතුව ගියොත් තමයි ඒක අපිව වාහෙලා ගන්නේ. සූදානම් වෙලා යනවා නම් දැන් කියන්නේ අපි පොලියෝ හරි ටයිෆොයිඩ් හරි දැනක ඉමුනිටි එක අරගෙන ගියා නම් අපි මොනවද කියන්නේ අද වැක්සින් එක අරගෙන ගියා නම් යන්නෙත් බය නැතුව අපි හැදෙන්නෙත් නැහැ මේක අරගෙන ගියේ නැත්නම් ඉමුනිටි එක එනිතින් ලෙඩුන්ට වැඩි අමාරුයි දොස්තර අමාරුයි ඉතින් බුදුජානක කියන්නේ මේක හැම වෙලාවෙම ඉමුනයිස් කරලා තියාගෙන ඉන්න කෙලස්මයි තියෙන්නේ ඒ නිසා පුළුවන් තරම් විවේක කරන මේක පුළුවන් තරම් ත්‍රෙෂෝල් වැලියු එක නංග ගන්න නගගෙන ලෑස්ති වෙලා ඉන්න. එතකොට අපිට ඒගොල්ලන්ගේ මායාවලට අහු වෙන්න ඕනේ. අහු වෙයි. නමුත් වරින් වර වරින් වර අවස්ථාව හම්බ වෙනවා. කවුරු මාව කුප්පන්න හැදුවත් නොකිපී හිටීමේ හැකියාව. ඒකට කියන්නේ විසම ලෝකයේ සමසිත පැවැත්වීම කියන්නේ. ලෝකේ විස වුණාට තමයි සමහිත පවත්වන්න පුළුවන්කම එනකොට තමයි එහෙම නැතුව නිවන් දකින්නයි කියලා කියන්නේ ලෝකේ සම වෙනවා කියන එක නෙවෙයි. ලෝකේ සදාතනික කෙලෙස්. නමුත් Tamange හිත අර පොකුරු ඇස්සට අහුවෙච්ච මිනිස්සු වගේ කැමැති නම් තේමෙනවා කැමැති නම් නැහැ. ඉතින් ලස්සන වැඩක් තියෙනවා. ඉතින් ඒක අමාරුයි කියන්නේ. එතකොට හිතනවා කෙලස් ටිකක් කරලා බලන්න. කළ යුතුමයි. අනේ මේ මාව කිව්වා කියන්නේ බා කාටවත් අහුවත් එන. ෂුවර් කරනවා. ඕනම වෙලාවක ඒ වෙනදා එන්න සණ්ඩාල නොකෑමනා දාපතුරා වැඩක් කරලා බලන්න හිතනවා මට පුළුවන් ද පවත්න්නේ කියලා. ඒක නිකන් නිකමට වශයෙන් මම ওই භාවනා කරනකොට මම ලොකු සංස්කෘතිය කිව්වට පස්සේ මම කිව්වා මට දැන් ඉස්සර වර්ණ රූප දැක්කට දැන් ඒක බ්ලැක් ඇන්ඩ් වයිට්ලා පේන්නේ කියලා. වර්ණ රූපෙට ඇත්තද ගන්න වැඩිනේ බ්ලැක් ඇන්ඩ් වයිට් වෙච්චාම විවරණ වෙලා එච්චර හිත ගන්න. ඊට පස්සේ ලොකු සංස්කෘතිය කිව්වා එහෙමනම් නම භාවනාදී රාග අරමුණක් දාලා බලන්නයි කිව්වා. වෙනදා හිතන බොහොම රාග දනවන අරමුණක් හැබැයි හොඳට සතියක් ආවට පස්සේ සමාධියක් ආවට දාලා බලන්න කිව්වා. හිතින් නැහැ. නෙළුම් පතර දාපු වතුර කඳුල වගේ හෙල්ලෙනකොට ඒක වෙනම හෙල්ලෙනවා. අර ගෑවෙන ගතිය නැහැ. ඒක හොඳටම ද්වේෂයට මොනක් දැම්මත් hina යනවා. ඒක සමහරලාට හොඳටම වෙන්නේ මොකද්ද? අපිට වැරදිලා වගේ අපිට එකපාරට රාගෙක ඉන්නකොට තේරෙන්න පටන් අර ගන්නවා. දැන් උඹ ඉන්නේ රාගෙක මත් වෙලා නේද කියලා. ඊට ඔන්න හොඳ වෙලාව. සතියක් තියෙනවාද කියලා බලන්න කියලා. ඒ වෙලාවෙ ඉඳලා ඒ රාගයේ පරිේශන වස්තුවක් බාටපත් වෙනවා. නිකන් රෝ මැටීරියල් එකක් බාටපත් වෙනවා. එතකොට ඒ රාගයේ තියෙන රාග රත්ක කරන ගතිය ඒකේ තියෙන සිලිලාරේ අපි net බැඳ ගන්න ගතිය ඉබේම හැලෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට පේන්න පටන් ගන්නවා මේ වස්තුවේ රාගයක් නැහැ. වස්තුව වස්තුවේ අපිමයි ඒකට අන්දන්නේ. ඇඳුවාට පස්සේ අපි රාග කරන්නේ වස්තුව නෙවෙයි අපි විහිං අන්දන්නද රාගෙට. ඊට පස්සේ ගැලවමක් නැහැ. ඒක මායාවක් බවත් ප්‍රොජෙක්ෂන් එකක් බවත් අපි ඇති කරපු දෙයක් බව දන්නවනම් හිනහා යනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ. එච්චරයි. එස්ටිගේ කියන්නේ ව්‍යාය ව්‍යාරව යුගෝ දෙය යුවා. What you see that you are. ඒක දැන් අර ක්වොන්ටම් ෆිසික්ස් වලින් ෆිසික් සයන්ටිෆිකලි ප්‍රූව් කරලා තියෙනවා. සයන්ටිෆිකලි ප්‍රූව් කරලා තියෙනවා it decides the Schrodinger wavelength will be changed into particles as uh, according to the consciousness of the observer. If there is no the consciousness of the observer, party, wave will be the wave. It will never collapse into particles කියලා. ඉතින් ඒක හොයාගත්ත වෙලාවේ මම දැන මේ මිනිස්සුන්ට තියෙන ඥාණය මම ඇති හරියට අගය කරනවා මේ. මේ ලස්සන මේක පෙන්වන එකට වේව් එකක් පාටිකල් එකක් වඩටපත් වෙන්න නම් කොන්ෂස් එකක් එතන තියෙන්න ඕනයි කියනවා. ඒ නිසා බලන්න විසින් තමයි වේව් එක පාටිකලයක් කරලා මේක ගෑණියක් මේක පිරිමියෙක් කියලා රූපයක් හදාගෙන බලන්නේ. රූපයක් කියලා දෙයක් හිත නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ කිව්වේ යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා සප්පුරුෂ සූත්‍රයේදී හරි මේ හරියට ගෙතන යමක් යමක් ගැන ඔබ කල්පනා කරන්න මේක වෙනස් දෙයක් වඩපත් වෙනවා කිය. යමක් කරේ යමක් යමක් යමක් තියා උඹ හිත යොදපු ගමන් ඒක වෙන දෙයක් වඩපත් වෙනවා වෙන තැන කියන අපි ඇඟිල්ල ගැහුවොත් ඕන දෙයක් කෙලසෙනවා. මෙයාට ওই යන්න හරියන නික්ලේශීව මේක යනවා. මේ අපි මේක සූද්ධ කරන්න කියලා තමයි අත දාන්නේ. දානකොට ඒකත් ඉවරයි. තමනුත් මේ ලෝකේ ඉන්න මේ මේ රටේ හරි අදාළයි ඒ කතාව. මේ ඉන්න බල්ලෝ ඇති කරන්න ගම කොච්චර ලෙඩ තියෙනවද බලන්න. මේ තාකල් වල් බල්ලෙකුට එකම ලෙඩක්වත් හොයාගන්න නැතිලු ලෝකේ. දිගටම බලනවලු වල් බල්ලන්ට ලෙඩ තියෙනවද කියලා කිසිම ලෙඩක් නැතිලු. ඕක කිව්වට පස්සේ මම මම වැඩ කරන නෝවිජන් කම්පැනි එක ඒ සුද්දමට කියනවා දැන් නෝවේ රටේ තියෙනවලු මුහුද අක්කර ගණන් බෙදලා දෙනවලු මාළු ඇති කරා. අපි ඉස්සවවන්නේ ඒ වගේ ඒවා. මේ මුහුදේ කොටස් බෙදලා දී. ඉතින් මේ මිනිස්සු කරන්නේ ඒකට මේ මාළු බ්‍රීඩ් කරන වෙලාවට මාළුන් දෙන්න ඇරලා කොටු කරනවලු. කොටු කරලා අරකට කැම දානවා. කැම දාම බොහොම ශීඝ්‍රේ ඒ සත්තු වැඩිනවලු. හැබැයි අර තණ්හා වැඩිකම නිසා මාළුන්ට කන්න බැරි තරම් ආහාර දාලා යට දැන් ආහාර සත්වකින් විස හැදෙන්න පටන් ගන්නවා. ඒ නිසා මාළුන්ට ලෙඩ තියනවලු දැන් ඉනවලු මාළු දොස්තරලා. ඌ කියනවා මේ සැරිලු ඉස්තරලාම දැනගත්තේ මොහොතේ ඉන්න මාළුව මෙතෙක්කල් කවමදාකවත් මාළුවෙකුට ලෙඩක් හම්බෙලා නැතිව. මනුස්සයා හදන්න ගිය ගමන් මාළුන්ට ලෙඩක් තියෙන ලෙඩ දාන්න ලොත්තරලා තියෙනවා. මෙතෙක් කල් දිනේ මාළුවෙක් කල්ලවද බික්ක බිලිකොක්ක දැම්ම ගත්ත කෑවා ඉවරයි. උට ලෙඩ මොනක්වත් කවදාකවත් දැකලා නැහැ. දැන් වවන්න ගියාට පස්සේ ලෙඩ. ඒ නිසා මේවා ස්වභාවයෙන් යන්න ඇරියොත් ඒක හොඳම ඉමුනිටි එකක් පරිසරයට ගැලපෙනවා. අපි ඒකට තත්ත්ව දෙනවයි කියලා කියන්නේ මොකද්ද? ඒක අර මෙකැනිසම් එක සම්පූර්ණයෙන් කඩාහිරුවට පස්සේ ඒකට ජීවත් වෙන්න බෑ. ඒ නිසා මිනිස්සයා කියන්නේ මහ පුදුම ಜಾති සතෙක්. අත්ත ගැව්වොත් කෙලස්. කරබනෝ යන දෙයට යන්න හරියා මොකක්වත් නැහැ. වැද්දාගෙන වැද්දා යනවා, අලයක් හාර ගන්නවා, සතෙක් මරා ගන්නවා කනවා. ඒ ගල්ගේ කවුරුහරි වන්නවා ගල්ගේ අතහැරලා දානවා වෙන එකට යනවා. මොනවාක්වත් ඉතුරු කරලා ගිහිල්ලා නැහැ. වැද්ද පිළිබඳව කිසිම මේ පුරාවිද්‍යාත්මක සාධක කිසිම තැනක හම්බෙන්නේ නැතිලු. මොකද කවදාකවත් ලකුණු කියන්නේ නැහැ. පරිසරේ කවදාකවත් ලකුණු කියන්නේ නැහැ. උන්දේක මනින්දාවා. තියෙන දේ යපුණා ගියා. ශිෂ්ට වෙච්ච දවසේ ඉඳලා තමයි පුරාවිද්‍යාව ලකුණු තියෙන්නේ. ගල්වල හූරනවා, පරිසරයේ කෙලසෙනවා, කක්ක කරනවා. ඉතින් ඒ ගමනේ ආපහු යනකොට ඔය බුදුහාමුදුර අපිට කියලා දෙන්නේ අපි කොච්චර ශිෂ්ට වුණත් ශිෂ්ට කියන්නේ අශිෂ්ට වුණත් ආපහු හිටපතන්නේ යන්න පුළුවන්. සතිය දිගේ යන්න පුළුවන්. එච්චරයි බුදුහාමුදුර කියන්නේ උඹලා ඇති කරපු වෙනස උඹලට ලොකු වුණාට සබහා ධර්මයත් එක මහ ලොකු දෙයක් නෙවෙයි. ආපහු it's a deal learning process එකක්. regression back to the original form. ඒකට බුදුහාමුදුරු දීපු ලස්සන වචන තමයි යෝනිසුමනසිකාර. යෝනිසුමනසිකාර කියන්නේ මුලට ඇදීම. හිටපු තැනට යන්න පුළුවන්. දා අවුරුදු 7කින් යන්න පුළුවන් කියලා. කොච්චර කෙලෙසිච්ච කෙනෙකුට වුණත් අවුරුදු 7ක් ආපහු යන ගමන්ට යන්න පටන් ගත්තොත් යනවා සතිපට්ඨානේ අන්තිම අවුරුදු 7ක් ඕන දවස් 7 යන්න පුළුවන් කියලා. අපි මේ ඉන්නේ කන්ඩිෂන් කරපේක කන්ඩිෂන් කර කර නම් අපි දිගින් දිගට දිගින් දිගට කෙලෙසෙනවා. අපි ඉන්නේ කන්ඩිෂන් වෙලා බව දැනගෙන රියැක්ෂන් එකක් තියෙන බව දැනගෙන පුළුවන් තරම් ඒ රියැක්ෂන් එක නතර වෙන්න ඇරියොත් ඒකට කිය පස්සම්බනේ කියන්නේ සංසිඳ වීම කියන්නේ රූප සමනේ කියන්නේ ඒකට. උනාට පස්සේ බොහොම ශීඝ්‍රයෙන් ඒක ආපහු වෙනවා අර තිබුණු natural vibration එකට. එදාට පරිසරයෙන් අපි නඩත්තු කරන දේකුත් නෑ අපි පරිසරයෙන් නඩත්තු කරන දේකුත් නෑ ඒක තමයි විමුක්තිය කියන්නේ. ඒකට හැබැයි වෙන් කළ විඳින්න මම ආයනයක් නැතු වෙනවා. සක්කාය දිට්ඨියක් නැතු වෙනවා. ආත්මයක් කියලා ගන්න දෙයක් නැතු වෙනවා. ධර්ම ධර්ම කරා ආපහු තිබුණ තැන්නේ අනේකයි වෙන්නේ. ඔය ඇත්තට නාමයක් වශයෙන් හරි රූපයක් වශයෙන් හරි මෙනෙහි කරන එකේ ලේබල් එක මොක වුණත් මෙනෙහි කරනකොට ඒක නාමයක් තමයි. මෙනෙහි කරනකොට නාම කියලා මේ රූප කියලා ලේබල් කිරීලක් නැහැනේ. රූප ධර්මයක්. ඇත්තටම මෙනෙහි කිරීම කරන්නේ විඥාණයෙන් දේවල් අඳුර ගැනීම. ඒකට කොහොමදත් නාම ධර්මයක්. නමුත් ඒක මෙනෙහි කිරීමට කුපිත භාවය ඇති කරලා දෙන්න උදව් වෙන්නේ රූප ධර්මයක්. රූපණ ලක්ෂණේ තියෙන. ඒ රූප ධර්මයේ ඒ කියන්නේ මේ කයේ කොතන හරි මසල් එක්කනේ ඒක මැනිෆෙස්ට් වෙන්නේ. ඒ රූප ධර්මයත් එක තමයි යන්නේ. නමුත් අපි මෙතන බලන්නේ වේදනා චෛතසිකේ දිහා. ඒක නාම ධර්මයක්. මොකක් හරි වෙයි තාම ප්‍රශ්නේ රොස්සක් තියෙනවා මට තේරෙනවා මම. ඒක මට තේරෙනවා ප්‍රශ්නේ ඇහෙනකම් මට කරන්න බෑ උත්තරේ ප්‍රශ්නේ. මේක නාම රූප වශයෙන් දැන් මේ වැඩේ බලන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ නෑ සක්මන් නෙමෙයි අපි දැන් මෙතන වේදනාවක් කියන එක අතුරු ප්‍රශ්නයක් දාගත්ත නිසායි ප්‍රශ්නේ. සක්මනේදී නම් ගැටීම, උණුසුම, සිසිල, කම්පන ගති රූප. රූප. මෙනෙහි කරන එක මේ ගැටීමක් මේක චංචලයක් මේක කම්පනයක් මේක උණුසුමක් සිත වෙන්කොට දැන ගැනීම නාමයි. දැන් මෙතෙන්ට රූප ධර්මයක් නෙවෙයි හිත වෙන්කොල දැනගන්නේ නාම ධර්මයක්මයි වේදනාවක්. අරමුණු වෙලා තියෙන්නේත් නාම ධර්මයක් බලන හිතත් නාම ධර්මයක් ඒත් මේ නාම ධර්මය ඇති වෙන්න මේ කය තියෙන්න ඕන. ඒක රූප වෙනවා. එනතු අපිට අවුරට ගලකට අවුරස්නේ වැටෙනකොට ඒකේ උණුසුම 80ක් පහළ වෙනවා කියලා අපිට ඒක අපිට ප්‍රශ්නයක් නැහැ මෙනෙහි කරන්න බෑ. ඒ නිසා මෙතන රූප ධර්මය තමයි මුල් වෙන්නේ. ඒ රූප ධර්මය හැබැයි නාම ධර්ම වලට කලවම් වුණාට පස්සෙත් මෙනෙහි කරන අරමුණක් වාටපත් වෙන්න පුළුවන්. ඒ නිසා කායන වසන, වේදනාන වසන, චිත්තාන වසන, ධම්මාන වසන කියලා අරමුණු හතරක් තියෙනවා. සතිපට්ඨානේ අරමුණු හතරක් තියෙනවා. ආධුනිකයාට පුහුණු කරන්නේ කායන වසනාවේ. ඒක පුරුදු කරුවා පස්සේ වේදනාවන් පස්සනට දිගට දිගට දිගට දිගට යනවා. සතිය හා යෝනිස් මනස්කාරය ඇති වෙනස පෙන්ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින අනිත් ප්‍රශ්නේ කරේ. මේ කවුරු හරි දීපු ප්‍රශ්නයක් මතුවෙච්ච නැති එකක් තියෙනවද මේක විතරක් තියෙන්නේ ඉදිරිපත් වෙච්ච එකක් තියෙනවා අපි ඒක ගනිමු ඊට පස්සේ අපි මහත්තර අවස්ථාව දෙමු තවත් එකක් දුන්නා වගේ මටත් මතකයි නෑ ඒක මම හිතන ගත්තා කියලා නෑ මේකේ තියෙන සතිය හා යෝනිසමනස්කාරය අතර වෙනස සතිය නිසා යෝනිසමනස්කාරය ඇති වෙනවා ඒ නිසා යෝනිසමනස්කාරය කියන්නේ ඵලය නම් සතිය කියන්නේ හේතුව කියලා ගන්න පුළුවන් සතියේදී සඳහන් කරන චෛසිකයට කියන්නේ සති චෛසිකය යෝනිසමනසිකාරයේදී සඳහන් කරන චෛසිකය කියන්නේ මානසිකාරය කියලා. ඒ සතිය නිසා නැ සතිය තිබුණොත් ඒන මනසිකාරය කියනවා යෝනිසමනසිකාරය කියලා. යතිය නැත්තම් පහ වෙන මනසිකාරය කියනවා අයෝනිසමනසිකාරය කියලා. අයෝනිසමනසිකාරය කියලා කියන්නේ නුනුවණින් මෙනෙහි කිරීම, මෝඩකමෙන් පරණ පුරුදු සංඥාවට අහු වෙලා මෙනෙහි කිරීම. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේ සංඥාවට නුනුවර නැතුව නුවණින් මෙනෙහි කිරීම. පත මනසිකාරය, උපාය මනසිකාරය කියලා මේකට අටුවාචාර්යවන්සලා පෙන්නලා තියෙනවා. අයෝනිසෝ මනසිකාරයට කියනවා උපපත මනසිකාරය, අනුපාය මනසිකාරය ඒකට හේතුව අසතිය. අපි සතියෙන් නෙවෙයි නම් බලන්නේ අපි අයෝනිසෝ මනසිකාරයට යනවා. මේකට නිදර්ශනයක් වශයෙන් කියනවා නම් ක්‍රිකට් ක්‍රීඩාවේ අපි දන්න කාලෙට එනකම්ම පරණ හිටියා අම්පයස්ලා දෙනෙක් මිනිස්සුකාරවට දෙන්නේ ලෙග් අම්පයයන් මේන් අම්පය කියලා. මම මේ දන්නේ නැති මාතෘකාවට ගෙනියන්න හදන්නේ නැත්නම් ඔක්කොම ක්‍රිකට් කරනවා. අහලා තියෙනවනේ. නමුත් ඔය අපේ නිසන්වන හිට භාණ්ඩාගාරික මහත්තයා තමයි යෝගට යෝජනා කරුවේ තර්ඩ් අම්පයර් කෙනෙක් ඕනයි කියලා. මහින්ද විජේසිංහ මහත්තයා. ඒකේ ලෝක ක්‍රිකට් සම්මනේ පිළි අරගෙන ඒ මහත්තයාක අදහස් පිළිගත්තා. දැන් තර්ඩ් අම්පයර් කෙනෙක් ඉන්නවා. මොකද්ද තර්ඩ් අම්පයර් කියන්නේ? නෑ. තර්ඩ් අම්පයර් ඈ? වීඩියෝ කැමරා එකක්. වීඩියෝ කැමරා එකක්. ඒ නිසා වෙනස මොකද්ද? ඉස්සල්ලා අම්පයර්ස් දෙන්න ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ විනිශ්චයකාරය වුණත් හියුමන් එරර් එක තියෙනවා. එයා පක්ෂයකට බයස් වෙන්න ඉඩ තියෙනවා. එක්ක හෝම් ටීම් එකට නැත්නම් විසිටින් එකට බයස් වෙන්න ඉඩ තියෙන නිසා එයා දෙන තීන්දුවක් අනිත් පැත්තට ඕන කාලයක් අපීල් කරන්න පුළුවන්. නමුත් වීඩියෝ කැමරාවක බයස් නැහැනේ. වීඩියෝ කැමරාවක විවිධ කෝණ වලින් පෙනෙන නිසා ඉස්සල්ලාම සාමාන්‍ය පිටියේදී අම්පයර්ගේ මේක දෙනවා යනවා ගේම. ඒකට කවුරු හරි ප්‍රශ්නයක් නැගුවොත් වීඩියෝ කැමරාවක ක්ලිප් එක දාලා ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දානවා. දැම්මට පස්සේ කාටවත් ඒකේ ආගිය කරන්න දෙයක් නැහැ. මොකද වීඩියෝ කැමරාවකට බයස් නැහැ. ඊට පස්සේ තියෙන්නේ හෝම් ටීම් එකයි අම්පයර් නොයි විසිටින් ටීම් එකයි ඒක බාර ගන්නවා ප්‍රේක්ෂකයන්ට සහක් වෙන්න පුළුවන්. ඒක නෑ කියලා. ඉස්සර තිබුණ ක්‍රිකට් ක්‍රීඩාව වගේ තමයි සතිය නැති දෙල්ලම. සතිය දැම්මට පස්සේ වීඩියෝ කැමරා එකකුත් වැඩ. ඒ නිසා අපිට පුළුවන් බලන්න ඇක්ෂන් රීප්ලේ සෝ මෝෂන් දාලා උඹ ඒ වෙලාවේ වැඩ කරේ ඒ සිද්ධියේදී කොහොමද කියලා මොකද සතියට තියෙනවා සතිය ඇති කරගත්තට පස්සේ පරණ දේවල් සිහිපත් කිරීමේ ශක්තිය වැඩි වෙනවා. දැන් මේ මාතට එක මම මොකටි ගැටුමක් ඇති වෙනවා. ගැටුමක් ඇති වුණාට පස්සේ මේ මාතට මට චෝදනාවක් කරනවා. මම කියනවා මම එහෙම කරලා නැහැ තරහ වෙන්න බෑ මයිත් එක තරහනේ හරි මේ කියලා. මට පෙන්නේ මම මොකක් හරි එකක් නැත්තම් කියන්නේ නැහැ මොකද්ද එහෙම වුනේ? එතකොට මට පිරෙන මතකයේ පිළිබඳ මගේම සාක්ෂිය නැත්නම් මම හැම වෙලාවෙදීම ඉන්නේ අතිරණයක. නමුත් සතියෙන් හිටියානම් අපිටම පුළුවන් ඇක්ෂන් රිප්ලේ සෝ මෝෂන් දාලා බලන්න. එතකොට අපේ විනිශ්චය බොහෝ විට සාධාරණයි. ඒ නිසා සතිය නැති හිත ඒ වගේ අර වීඩියෝ කැමරා එක නෙවෙයි අහුවෙන්නේ. ඒක නිකන් යන එකක් තියෙන නිසා සතිය වීඩියෝ කැමරාවක් වගේ. හැම වෙලාවෙම අපි කරන දේට අපි සතිය පිහිටුවා ගත්තොත් අපි කරන දේ පිළිබඳව අපිටම unbiased වෙනම සාක්කයක් හම්බෙනවා. විනිශ්චයක් නෙවෙයි. කර්මාව කියලා පැහැදිලි කරන විනිශ්චයක් නෙවෙයි හම්බෙන්නේ. සාක්කයක් හම්බෙනවා. ඒ සාක්කය අපිටවත් නෑ බෑ කියන්න බෑ. දැන් මේ සාක්ෂි මට විරුද්ධව ගියත් මට නෑ බෑ කියන්න බෑ මොකද ප්‍රകൃතිය. අන්න ඒක තමයි මේ මේ නිදර්ශනයක් වශයෙන් මම දෙන්නේ. අපි සතියෙන් තොරව කලබලයි කියලා වැඩ කොච්චර කරන්න ගියත් ප්‍රශ්නයක් ආව දවසක අපි අසරණයි අපිට කාගේ හරි ඉනිෂක් ගන්න වෙනවා. සතිය තිබුණා නම් අපිටම හිතන්න පුළුවන් මේ මනුස්සයා කෙරුව විනිශ්චය හරිද වැරදිද ඇත්තට මම වරද්දාගත්තද කියලා දැනගන්න පුළුවන්. ඒ නිසා කියනවා ඔය ඔක්කොම වැරදිෙද්දී ඉස්සල්ලාම සතිය පිටව ගන්නයි. ඊට පස්සේ තමන් මේ ජීවිතයේ තියෙන පශ්චාත්තාපවලින් 75%කට වැඩි අයින් කරන්න පුළුවන් තමන් දන්න මේ පශ්චාත්තාප කෙලස් නිසා මම පහරින්නේ අපි වැරදි කරලා නෙමෙයි දුවිඳවන්නේ. අපි හරියට වැරදි වෙලා වෙන්න ඇති කියලා අනුන් අපිට කියන දේවල් වලින් උදේ ඉඳලා හැන්ද වෙනකම් හරියට මේ ආකයන්යි ඉතින් දාගෙන කනවා කනවා කනවා කනවා කියන. බුදුන්සේ පැහැදිලිව මතක් කරනවා චේතනාම් භික්කවේ කම්මං වදා. අපිට කර්ම රැස් වෙන්නේ චේතනාව පහමොත් පමණයි. නමුත් අපි හුස්ම ගන්නකොට චේතනිකවද ගන්නෙ අචේතනිකවද ගන්නෙ කියන එක දන්නේ නැහැ. අපි දෙයක් පේනවද බලනවාද කියලා අපි දන්නේ නැහැ. අපි පෙනිච්ච දේ අසභ්‍ය වුණොත් ඒ චිත්ත පීඩ ඇති කරගන්න. බලපු දේ අසභ්‍ය වුණොත් නම් චිත්ත පීඩ කරගත යුතුයි. අපි අවිජිනකොට පෑගිලා සතෙක් මැරෙනවා. මැරිච්චාම ඉතින් අපි හරියට අකම්පාල වෙනවා. නමුත් අපි ගමනක් ගියේ සතෙක් මරන්න ගියා නෙවෙයි. ඉතින් ඒ කෙලෙසේ සම්පූර්ණ වෙන්නේ නැහැ. අන්න ඒ සතියෙන් ඉන්න කෙනා අදාළ වැරදි ටික අරගෙන ඒක සකස් කරගන්න මිසක ඔය ඔක්කොමලා යෝජනා කරන ඔක්කොම ඔළුවේ දාගන්නේ එතකොට යෝනිසමනසිකාරයට වැඩත් අඩුයි, නඩු ගන්නත් අඩුයි. තමයි තේරෙන පටන් ගන්නවා අපි නිවන් දකින්නකම් කෙලෙස් නැතුව ඉන්න බෑ. කොහොම ඉන්නේ? ඒකට අපි දෙස් දී ගත්තොත් අපි වෙන්නේ මොකද්ද? අපි හැම සෞඛ්‍ය සම්බන්ධ හොඳ ශක්තියින්ම ගෙවෙනවා. අපි අපි ගැන පශ්චාත්තාප වෙනවා. අපි නිතරම අර වෙන ආගම් වල පෙන්නන අර ගිල්ට් එකට වැටෙනවා. බුද්ධ ආගමේ ගිල්ට් කියන වචනයක් නැහැ. ඇන්සෙස්ටර් ගිල්ට් එක එහෙම නැත්නම් ඒ මේ ඔරිජිනල් ගිල්ට් එකක් අපිට නැහැ. මම කියන හැම චිත්තක්ෂණෙම අලුත්. අන්නේ ගිල්ට් එකෙන් අපි අයින් කරන්නේ නැත්නම් ගිල්ට් එකෙන් එන්න තියෙන අනිවාර්ය ෆ්‍රික්ෂන් එක අයින් කරන්නේ සතිය තමයි. ඒත් ඕන වෙලාවක ඇති කරත හැකි ඕන වෙලාවක ඇති කරපු ගමන් පස්සට උනත් අපි කරපු දේ අනවශ්‍ය පශ්චාත්තාවයක් බව තේරෙන්න පටන් ගන්නවා. මොකද අපි සාඩබල් දහරිත් නැහැ. අපිට සීරතියක් හොඳ වෙන්නත් බෑ. ඒ නිසා අපිට අනුකම්පාවක් ඇති කරන්න බුණා අපි උත්සාහ කරනවා. වැරදුනට මොකද කරන්නේ? එයාමට බැන්නයි කියලා මොනව කරන්නේ? යෝනිසමනසිකාරට අනේ එකනහට ඔය කවුරු ගෙනල්ලා අපේ කවුන්ටරේට සල්ලි දාන්න ගියත් බාර ගන්නෑ. බාර ගන්නවා අපි දන්න ටික විතරක්. ඒ නිසා සතිය යන එකනට ඉස්සරහට යනකොට Tamanට හම්බ වෙන වටිනා කාලේ ධනෙ ශ්‍රමය දන්න තියෙන දෙයකට ආයෝජනය කරගෙන යන්න පුළුවන්. අනුන් ඉන්නේ එතකොට අපිට එජෙන්ඩා හදන්න. කවුරුත් ඇලුවා හරි ෂෝක් ඔයා හරි නරකයි කිව්වද මයින්ඩ් යෝර් බිස්නස් උඹ බලාගන්නේ මම බලාගන්නම් මගේ කියලා කියයි. කවුරුත් හොඳයි කිව්වට නෑ උඩ දාන්න දෙයක් නෑ මොකද ඒ මනුස්සයා මොනවද දැකලා ඉව හොඳ කියන්නේ. කවුරුත් නරකයි කිව්වත් මොනවද බුදුරජාණන් වහන්සේ අර පළවෙනිම බ්‍රහ්මජාල සූත්‍රයේදී මේ නාලන්දාවේ ඉඳලා යනකම්ම පිටිපස්සේ යන මිනිහ බැන බැන යනවා අම්මා මොන නැතුව බයින බුදුහාමුදුරුවෝ. එමසගේ ගෝලයා කියනවා අනේ එහෙම කියන්න එපා. සරුවත්තරන්සේ අරහං සම්මා සම්බුදාන්නේ ඵලයයි යන්න ඕනේ කියලා. මොකද එයාගේ ළඟ ඉඳලා තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ යන්නේ බුදුහාමුදුරුවෝ කාට. සාරිපුත්‍ර සාන්තිගේ ගෝලෙක් සාරිපුත්‍ර සාන්ති හිටපු පරණ නිකායේ එක්කනේ. ඒ අතවැසියා කියනවා නෑ සම්පතනන්ත තියෙන දොස් කියන දෙයක් නෑ. දිගටම බයින්ද අර නඩේ පිටිපස්සේ යන ආමුදුරුන්ට හරි අප්සෙට් මේ බුදුහාමුදුරුව මෙච්චර පිස්සුලා බන්නවා. පස්සේ රෑ ගිහලා බුදුරජාණන්සේ නවතන් ගත්තම ඒ ආදියත් ඇවිල්ලා එතරම් නවතන් ගන්නවා. සංඝයා ගිහලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට හරියට කෙනෙක් මේ මනුස්සයා බැන බැන ආවා. යගේ ගෝලයා හොඳ කී කියාවා. අපි අන්දමන්දයි මොකද ඊට පස්සේ ආන මහන්නේ උඹලට කේන්ති කියලාද කියලා. බැරිලා හරි තොපිට කේන්ති කියන තොපි මගේ ගෝලයෝ නෙවෙයි කියලා කියනවා. කපන්නේ අර තමන්ගේ මිනිහට. අර මිනිහා කිව්වේ ඇත්ත නැත්ත නෙවෙයි ආන්නේ. මහන්නේ කිසිම දවසක බුදුහාමසක හොඳක් කිව්වට ඒක බාර ගන්න එපා. පරීක්ෂා කරලා බලපන්. කිසිම දවසක බුදුහාමසක නරකක් තිබ්බට බාර ගන්න එපා. පරීක්ෂා කරලා බලපන්. පරීක්ෂා කිරීමකින් තොරව හොඳ නරක බාරගත්තොත් උඹලා මගේ ගෝලියෝ නෙවෙයි. උඹලා දැනගන්න ඒකෙන් තමයි උඹලා කෙලෙසෙන්නේ කියලා බ්‍රහ්මජාල සූත්‍රෙම දේශනා කරන්න අර පරිබ්‍රාජිකයන්ට නෙවෙයි ආම්දුරුන්ට. නිසා උන්වහන්සේ කියනවා මිනිස්සු ඕන දෙයක් දෙයි. ඒ දෙන දේ බාර ගන්න නොගන්න එක තමන් අතේ වැඩි. මිනිස්සුන්ගේ වැඩේ දෙන එක. දින එක වළක්වන්නත් එපා. කැහැටි. වළක්ක ගන්න යෝනිසු මනසිකාරයක් තියෙනවා මේ ගන්නේ වාසිදායක දෙයක්ද අවාසිදායක දෙයක්ද ප්‍රත්‍යයද මට උරුම දෙයක්ද මට තරම් වෙන දෙයක්ද කියලා දන්නේ නැතුව දාගත්තොත් ඉතින් අපිට අපිට දිරව ගන්න බැරි දේක් බඩට දාගත්තට පස්සේ මිචින් වස වෙලා මැරෙනවා දාන්න ඉතල මුඛෙදිම අල්ලගත්තොත් එක්කව මාරන්න පුළුවන් මොකක් හරි කරතයි සතිය මුඛේ වගේ කියනවා සතියේ අරමුණක් එනකොටම දොරටු පාලය වගේ නතර වෙලා එන එකන චෙක් කරන ඩෙන්ටි කාඩ් එක දෙන්න කොහෙද යන්නේ කවදා හම්බෙන්න ඕන ඔක්කොම චෙක් කරලා ආයෙවා යන්න මෙයා යන්න එපා. දොරටු පාලයක් නැති වුණොත් දිගටම යන්න. ඉතින් ඒ සතිය තියෙනවා නම් හොඳට අපලා මේ වාසන වෙන දෙයක් කෑවට පස්සේ බඩේ දිරවීමට පහසුයි ඒක. ඒක ඕජාවක් සකස් කරලා දෙනවා. එහෙම නැතුව මේ හපන්න නැතුව අහුවෙන අහුවෙන දේ ගිලින්න පටන් අරගත්තොත් ඒකට බඩට හරි බරයි, දිරවන්නේ නැහැ, ඩයබටික්ස් එනවා, ඔක්කොම ලෙඩ එනවා. ඒක නිසා කියනවා හොඳට කන දෙයක් හපලා කන්නයි කියලා. යගෙම සතියෙන් මෙනෙහි කරලා අරමුණ ඇතුළට ගන්නයි කියලා. එතකොට අර දිරවීම වගේ ඒ අරමුණ වලින් ගන්න තියෙන ධර්මෝජාව යෝනිසමනස්කාරට හරි ලේසි. දැන් සතිය නිසා යෝනිසමනස්කාරය හැදෙනවා. යෝනිසමනස්කාරය හැදුනට පස්සේ ඒ යෝනිසමනස්කාරය ආපහු සතියට උදව් කරනවා. ඔබ කරපු වැඩේ හරි ලේසි. එනින මිනිස්සු එන්න දුන්නේ නැහැ. ඒ නිසා ආපු මිනිස්සු මට හොඳට පරිස්සම් කරගන්න තිබුණා කියලා ආපහු සතියට charge කරනවා. දෙන්න ඊට පස්සේ එකිනෙකාට එකිනෙකාට අතර යොන්සමනිකාගේ පස්සේ නිකන් සම්පජඤ්ඤය වාගේ ඥානෙ බවටපත් වෙලා උදව් කරනවා. ඉස්සෙල්ලා යන්නේ මේ සතිය තමයි මුල් වෙලා යන්නේ. සතිය සතිය කියන එක ඒගොල්ලන්ට කොයි විදිහට දක්වන්නේ නෑ ඒක ඇත්තටම ඇප්ලයි දැන් අපි ගාව තීරසනේ කරගන්නකො තීරසනේ කරගත්තොත් ඒ සතිය කියන ධර්මයට කියලා දෙන්නත් බෑ ක්‍රියාත්මක කරන්නත් බෑ ඒක නිසා ඒක මේ අඟහරු ලෝකේ නැත්නම් අභ්‍යවකාශයේ ගුරුත්වය නැති තැනක වැඩ කරන හැටි මේක ඇතුළේ ඉඳගෙන අපිට පරිශන කරන්න බෑ ඒ කරන පරිශ්‍රණ මෙහෙට අදාළ නැහැ. ඒ නිසා යමෙක් සම්මියද්දෘෂ්ටික වුණොත් තමයි සත්‍ය කියන මාතෘකාව වෙන්නේ. ආවේ නැත්නම් ඉතින් පිළිගන්න කැමති නැත්නම් මෙහෙම දෙයක් නෙමෙයි. ඒක දෙවියන් ආශ්‍රේ මාපුද්දෙන් ඔක්කොම තීන්දුව වෙන්නේ කියලා. විමස කවදාකවත් තමන් කරන දෙයක් විමසුන්න ඕනේ බලන්නේ නැහැ නේද? ඒකට දෙවියන්ට මේ අභියෝග වෙනවනේ. ඉතින් යාට අමාරුයි. ඒක නිසා කියනවා මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් ඒ මිත්‍යා දෘෂ්ටිය නැමැති දේ තියෙනවා නම් බුදු කෙනෙකුටත් උදව් කරන්න බෑ කියලා. ඒ නිසා මේ ධර්ම විස්තර කරලා ඇති වැඩක් නැහැ. ඒ වෙනම නම් ඒ කියන්නේ එයාට බලංගු වෙන්නේ නැහැ වැඩ කරන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒ මනුස්සය ඒක බාර ගන්න නැහැ. ඒ නිසා අමාරුයි. බුදු කෙනෙකුටත් උදව් කරන්න අමාරුයි. නැත්නම් තිරිසනුන් අතරත් ඒ ඔය ලක්ෂණ තියෙන නමුත් එයාට සතිය කියලා දෙන්නත් බෑ ක්‍රියාත්මක කරන්නත් බෑ ඒ නිසා කවදාකවත් කෙලස් කැපීමක් හෝ සංසාරේ ගොඩීමක් නැහැ. ඒ නිසා සත්‍ය මොකද්ද කියන්නේ? සම්මා දෘෂ්ටි ඇති වෙච්ච ගමන් අපි දැවෙන තත්ත්වකටපත් වෙනවා. මොකද සතිය අපිට ඉසගිනි ගත් එක වගේ කරුණු පෙන්ලා දෙන්න පටන් ගන්නවා. යෝනිසෝමනසිකාරයත් කරුණු පෙන්ලා දෙන්න පටන් ගන්නවා. මේකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. එකම මොහොතක්වත් අහක දාන්න එපා. මොකද මේ එක්ක හොඳයි එක්ක නැත්තම් නරකයි. අතරමැදක් නැහැ චිත්තක්ෂණ එක. අපි එක්ක අපායට එක්ක නිවනට. දැන් නිවනට යන ගාන මෙච්චර අමාරු නම් අපි හිතා ගන්න ඕනේ අපායට කොච්චර ලේසියට කවුන්ට් එකට වැටෙනවද කියලා. දැන් පුළුවන් තරම් කියන අඩු ගන්න මෙච්චර දවසේ වැඩි ප්‍රමාණයක් අපි මේ හම්බ කරන්නේ අපාය පැත්තට කියලාවත් දන්නවනම් අපි කාටවත් දොස් කියන්නේ මොකද අපිනේ කරන්නේ එතන එතකොට අඩු ගන්න වැරදි ප්‍රමාණය මෙච්චරයි කියලාවත් ප්‍රමාණ කරන්න වෙන්න පටන් ගන්නවා ඒක තමයි පළවෙනිම පාඩම අච්ඡං අච්ඡයතෝ පස්සත වැරද්ද වැරද්ද වශයෙන් දැකීම තමයි අපේ ජීවිතේ තියෙන වැද්දගත්ම නිර්හංකාරම සරලම හැබෑම හැබෑ වෙනස යම් කිසි කෙනෙක් හිතනවා නෑ මම වැරදි කරන්නේ නෑ කියලා සෝරි තමයි කියන්න තියෙන්නේ. වෙන්න කියන්න දෙයක්. සෝරි කියයි. දෙයන්ති කියේ ලෝකේ ඉන්න පඬිතුයෝ හතර දෙනා ලොකුම පඬිතුය තමයි හොඳටම දන්නවා දන්න බව දන්නවනම් ඌ තමයි පඬිතුයා ඒ තමයි බුදුහාමුදුරුවෝ. ඊගා පඬිතුය තමයි දන්නේ නැහැ දන්නේ නැති බව දන්නවා. ඌ තමයි දෙවෙනි පඬිතුයා. යමෙක් දැනගත්ත දන්නේ නැහැ කියලා දන්නවනම් වැඩකුත් නැහැ. දන්නේ නැතුව දන්නවයි කියලා තියෙනවා උට බේත් කරන්න බෑ කියලා තියෙනවා. ඒක සුව කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයි තියෙන්නේ. ඒ නිසා අපි සතියෙන් කරන්නේ ඇත්තටම මේ අපේ තියෙන අඩුපාඩුකම් ටික අපේ තියෙන හිල් අපේ තියෙන දුෂ්කර දුර්වලතා දැකීම ඒක හිතන්න බෑ නාස්තිකයි කියලා. ඒ හරීම හරීම ආස්තිකයි විශේෂයෙන් මේ වගේ සත්පුරුෂ මණ්ඩලයක් එක්ක වැඩ කරනකොට අපිට තේරෙනවා අපි එකම ගුණේ මෙයාගේ මාර්ගයෙන් මගේ වැරදි ටික මම දැක ගන්නවා. මම පුළුවන් වෙලාවක අනුකම්පාවෙන් එයාගේ වැරදි ටික කියලා දෙන්න එච්චරයි. අපි එකිනෙකායි පිට කසා ගන්න දඟලනවා නෙවෙයි. එතකොට මේක හරියි ගැම්මක් ඇති කරනවා නිසා තමක් ගානන් තපෝසුකෝ කියලා බුදුහාමුදුරුවෝ කියනවා සමගී වුණට තපස සැපයක් එකිනෙකාගේ වැරදි බලන පැත්තට ගියොත් ලීච් going to the beach වගේ කිසිම සැපක් නැහැ ජීවිතේ අපි අද පැයකට තුනල් 20ක් විතර අරගෙන තියෙනවා දැන් භාවනා කරනකොට ඉස්සර පටන් ගන්න ආනාපානසතිය පටන් ගන්නේ හිතකලගේ යම් හිත සැහැල්ලුනා පස්සේ හිත දිහා බලන්න පටන් ගන්නවා. චිත්තාන් ප්‍රශ්නාව ගන්න. දැන් හිත දිහා බලනකොට දැන් අපි හොඳට සතිය තියෙනවා. හැබැයි හිතට හිතිල්ල එන්නේ නැහැ. ඒ අවස්ථාවේදී පාඩ කරන්නේ. ඇත්තට මේ මේක මුලින් ඉඳලම මේක සකස් කරන්න ඕනේ. කායනුපස්සනා යුණාට පස්සේ චිත්තානුපස්සනා බලනවායි කියන එකක් එච්චරම සාධාරණ නැහැ. අපිට තියෙන කායනුපස්සනා කියලා කියන ගොරෝසු ප්‍රමාණ කළ හැකි හැඩයක් ආකාරයක් තියෙන අරමුණක්. ඒ අරමුණ සංසුන් වුණාට පස්සේ අපි වෙන අරමුණක් දාන්න ඉස්සෙල්ලා මේක ඇත්තටම ඉවර කරාද කියලා බලන්න ඕනේ. කායනුපස්සනාව මොකද වරින් වර එයා ඉන්න බව පේනවා වගේ හැංගෙනව වෙන්න පුළුවන්. ඒ නිසා අපි චිත්තානුපස්සන වගේ දෙකෙන් හිත ඔකේපයි කිරුවොත් එහෙම ආයෙසරය කානපන පෙන්නුනත් බලන්න කවුරක්වත් නැහැ. ඒ නිසා කිසිම වෙලාවක මේක ස්ථිර කරන්න යන්න එපා. කිසිම වෙලාවක මේක මොනිටර් කරන්න යන්න එපා. ඒක භාවනා ගෙනියන පාරේ යන්න හරිනවා මිසක් හසුරෝපු ගමන් ඔකට ආයෙ මම ආනේ රිංගනවා. ඒ නිසා කායනුපසනා කරලා අපි හිතන්නේ සංසිඳුණා කියලා බලහන් ඉන්න මෙයා වංචාකාරයෙක්. මේ ගියයි කිව්වට ඒ ගිහිල්ලා නැහැ. අපව එන්න පුළුවන් ඒ නිසා ගියේ නැහැ. මෙයා ඉන්නවා කියන හැකි සංඥාවෙන් නැවතත් හරියට ආනාපාන එනකන් බලහන් ඉන්නවා වගේ. කිසියම් දෙයකින් හලාප්පා ගන්න නැතුව හුලං අදින්න නැත්තනකපත් වෙන පහන් දැල්ල වගේ එහෙමම ඉන්න ඕනේ. නැවතත් ආනාපානෙ මතුනොත් මං අල්ලනවා. අන්න එහෙම ඉන්නකොට සැරයක් දෙකක් ආයෙ අවිල්ලි වෙලා සම්පූර්ණයෙන්ම යා ඒ කියන්නේ සාධාරණ විදියට ගෙවි යamak සිදු වෙනවා. ඊ ගාවට මතුවෙන්නේ මොකද්ද කියලා බලනවා මිසක් අචිත්තාන බසනකට දානවයි කියලා කියන්නේ මං හිතනවා ගුණාට ඉස්සලා කරත් ඉස්සර කිරිල්ලක් කියලා. ගුණාමයි යන්න අරින්න ඕනේ. මුන්නම තාලෙන්වත් කරත් ඉස්සර කෙරුවොත් මං කිව්වේ ගුණාට රිවර්ස් ගියර් නෑ ඌ ඌ තක්කමුක් වෙනවා පහසෙපැත්ත අරපු ගමන් ඒ නිසා භාවනාදී කිසිම අරමුණක් අඳුරලා දෙන්න යන්න එපා හොඳයි නිසා හෝ නාම ධර්ම නිසා හෝ මොනම දෙයක් හරි අරමුණට අඳුරලා දීපු රූප ධර්මයක් තියෙනවා ඇත්තටම කියනවනම් ඒ රූප ධර්මයේ සම්පූර්ණ ගෙවි යාම කියලා කියන්නේ මාර්ග ඥානය කියලා කියයි එතකන් අපි බොහෝ විටක මාර්ගය ලැබුවා කියලා හිතලා වගේ වෙන වෙන වේදනාවට පසන දානවා චිත්තාන පසන දානවා ධර්මාන පසන දානවා දාපු ගමන් අරකේ සාධාරණ ගෙවි යන අන්තිම කෙලවට දැක ගන්න අපේ හිත ලෑස්ති නෑ මොකද අපි ඒ වෙනුවට වෙන දෙකින් හිත මේ ඔකියුපයි කරලා නැත්නම් ආයෝජනය කරලා ව්‍යාවෘත වෙලා ඒ නිසා මේකෙදී කරන්න යනවට වැඩිය කෙරෙන දේ බලන් ඉඳිල්ල තමයි හුඟක් වෙලාට විපස්සනාව කියන්නේ හොඳයි අපි එතකොට හතර වෙනකන් සක්මන් කරනවා හතර ඉඳලා පහ දක්වායි අද අපි මේ පරියන්ක කරන්න බලාපොරොත්තු වෙන්නේ පහේ පහ පහමාරත් අතර තරුණ අය සදා කරන වැඩසටහන පටන් ගන්න නිසා පහමාර වෙනකම් පරියන්ක යන්නේ හතර ඉඳලා පහ දක්වා කෙරේ. අපි මෙතෙන් පටන් මේ තේ විවේකයේ සහ සක්මන සඳහා වෙලා ගන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.